හොඳයි අපි එකතුව ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සීයතාපි පහාරාදමා සමුද්දේ බහුරතනෝ අනේක රතනෝ తත්‍රිමානි රතනානි මුත්තා මනිවේලුරියෝ සංඛං ශිලා පවාලං රජතං ජාත රූපං ලෝහිතං කෝ මසාර ගල්ලං ඒව මේව කෝ පහාරාද අයං ධම්ම විනයේ බහුරතනෝ අනේක රතනෝ తත්‍රිමානි රතරානි සේයති දං චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පදානා චත්තාරෝ ඉද්ධිපාදා පංචේන්ද්‍රයානි පංච බලානි සත්ත බොජ්ජංගා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි අද අපේ වැඩමුළුවේ දේශනා මාලාවේ දසවෙනි දේශනාවටයි අපි මේ ආරම්භය ලබා ගත්තේ පාහරාද සූත්‍රය අපි ඉදිරියෙන් තියාගත්තා මේ දේශනා මාලාවේ ප්‍රධාන මාතෘකාව වශයෙන් ඒ පාහරාද අසුරේන්ද්‍රයා මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්ය අద్భుත ධර්ම වශයෙන් හත්වෙනි අංකයට ඉදිරිපත් කරන්නේ මහා සමුද්‍රයේ අනේක රතනානි බහු රතනානි මහා සමුද්‍රයේ විවිධාකාර වටිනා වස්තු තියෙනවා මුත්තාමණි වේලුරියෝ සංඛං සංකෝ ශිලාපවාලං රජතං ජාත රූපං ලෝහිතංකම් මසාරගල්ලං කියලා මේක සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ කොතනත් වගේ වටිනා දේවල් විස්තර කරනකොට විස්තර කරන ලයිස්තුවක් ඒක මහා මුදෙන් ගත් එකක්ද එහෙම නැත්නම් ගොඩබිම චීන රත්නයන් පිළිබඳව කියන එක ගත්තත් ඒ වගේ තමයි පෙන්වන්නේ ඉතින් මුතු මිනික් මුතු මැණික් වෙලුරු වෙරළුමිනි වේලුරියන් කියලා අපි සිංහලට දාලා තියෙනවා. ඒ වගේම සක් ඒ කියන්නේ වාමාවර්ති දක්ෂිනාවර්ති හග්ගෙඩි ඒ වගේම එක එක ශිලා වර්ග ඒ කියන්නේ පාසාන වර්ග ඒ වගේම පබලු රිදී රත්තරන් ඒ වගේම මසාර ගල්ලන් ලෝහිතංකෝ කියලා කියන සඳහන් කරන ඒක නිකන් මැසිරි ගල් ආදි වශයෙන් සිංහල පරිවර්තන කරලා තියෙනවා. කෙසේ නමුත් මේක ඉතින් මැනික් රත්තරන් රිදී ව්‍යාපාර කරන ඇත්තෝ නම් මේවට මම හිතෙනච්චර මේට වඩා විස්තර සහිතව නම් යොදාගෙන ඇති. මේ විදිහට මහා මොහොතේ විවිධාකාර රත්නයන් තියෙනවා. මේ මෑතකදී පොතක මම කියුවා මේ මහා මොහොතේ තියෙන ගිය වෙලා තියෙන රත්තරන් විතරක් වෙන් කර ගන්න පුළුවන් මීටර් 16 16 16 ඝණයකට ඇති වෙන තරම් රත්තරන් තියෙනවා කියලා මුහුදේ වතුරේ දිය වෙලා. ඉතාලම තුනි ප්‍රමාණයක් රත්තරන් තියෙන එක හැමදේම වගේ එකේ තියෙනවා. ඒක වෙන් කර ගන්න ගියාම ඊට වැඩි වේදම් කරන්න ඕන නිසා ඒක වෙන් කරන්න අමාරු නමුත් අනිකුත් මේ සහගෙඩි එතනින් ගියාම ඔය මැනික් මුතු වෙන් කරලා ලබා ගන්න. ඉතින් කෙසේ නමුත් කවුරුත් පිළිගන්නවා. මුහුද කියන්නේ මහා ආකාරයක් වගේ දෙයක් කියලා. ඉතින් ඒ අනුව මේ පහරා දසුරේන්ද්‍රයාගේ පසුව නැගෙන ප්‍රශ්න පිළිතුරක් වශයෙන් සරුවත්‍යංශය සඳහන් කරනවා. ඒ පහරා දසුරේන්ද්‍රයාගේ මුහුදේ තියෙන වටිනා වස්තු පිළිබඳව ඒ අසුරයන්ට ආඩම්බර වෙන්න අභිරමණය කරන්න කාරණාවක් පෙන්වනවා වගේම සරුවත්‍යංශය සඳහන් කරලා තියෙනවා මේ ධර්ම විනයේ අනේක රත්නානි බහු රත්නානි විවිධාකාර රත්නයන් තියෙනවා සියයති ඉඳන් යම් මොනවද කියනවනම් මේ සතර සතිපට්ඨාන සතර සම්මප්පදාන සතර ඊර්ධිපාද පංච බල පංචේන්ද්‍රිය සත්ත බොජ්ජංග සහ ආර්ය අෂ්ටාංග මාර්ගී පහරාද ඉමස්මින් ධම්ම විනේ සත්තමාචර්ය අභූත ධම්ම මේක තමයි අපේ සර්වචන් වහන්සේ ප්‍රධානත්වයේ දරන මේ ධර්ම විනේ හත්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මය ඒ අනුව ඒකේ භික්ෂු භික්ෂුණී ආදී ඒ යෝගාවචර පිළිස මෙහිලා අභිරමණය කරනවා කියලා. ඉතින් අපි ත්‍රිවිධ රතන තිසරණ ආදී වශයෙන් අපි මේක සඳහන් කරනවා යං කිංච රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු ධම්මං රතනං ධම්ම සමාව නත්ති තස්මා සොත්ති භවන්තු තේ කියලා මේ විවිධාකාරයෙන් ඉතිරි පැතිරි ගියා වූ මේ රත්නයන් ධර්ම බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය ආදි වශයෙන් ඒවා මේ ආධ්‍යාත්මික වශයෙන් බලනකොට වටිනා රතනයන් ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ ලෞකික සැප සම්පත් එහෙම නැත්නම් ආමිෂය විශේෂ කාර්යකරන තේරුම් ගන්න සංවේගී පිටුවගෙන ඒකෙන් බැට කාලා හැරුණට පස්සේ ආධ්‍යාත්මික පැත්තට, නිර්ආමිෂ පැත්තට ආධ්‍යාත්මික පැත්තට එතකොට හම්බ වෙන රත්න තමයි ඔය සතර සතිපට්ඨාන සතර සම්මාප්‍රදාන වීර්ය වශයෙන් දක්වන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඉතින් ඒක නිසා අර සාරවත්චනාංශයේ බුද්ධ කෘති අවසාන භාගයේ විස්තර කරන මහා පරිනිබ්බාන සූත්‍රය වගේ වයිදී චරුවචනාංශේ නිතරම ඒ දරුවන්ට නිදානේ පෙන්වන්න වගේ ශ්‍රාවකයන්ට පෙන්ලා තින්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් නිතර නිතර ඇසුරු කරන්නයි කියලා. ඒක කෙටියෙන් ශීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් පෙළ ගස්වලා තිනවා. ඉතින් ඒ ਸਰවඥස්ගේ දේශනා විලාසවල හැටියට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වශයෙන් එහෙම නැත්නම් මේ මොණිය වත වශයෙන් එහෙම නැත්නම් සතර ආර්ය වංශ දේශනා වශයෙන් සත්‍ය විසුද්ධි වශයෙන් එහෙම නැත්නම් විපස්සනා ඥාන වශයෙන් එක එක එක එක ක්‍රමවලට මේ මල් අතර ගත්ත මාලාකාරයක් විවිධ මල් දම් ගොතන්න වගේ ඒ ධර්ම කොටාස පෙළ ගස්සලා තිනවා ඒකේ ශාසනයක තියෙන විචිත්‍රත්වය ශාසනයක තියෙන විවිධත්වය ඉතින් ඒ සරුවචනාංශේ ඒ එක්කනාගේ අභිරුචි අනුව එක එක්කනාගේ වඩන ලද ඉන්ද්‍රිය ධර්ම අනුව ඒ වෙලාවට ඉදිරිපත් කරන ක්‍රම ආකාර වෙනස් වෙනවා සියල්ලෙම සම්මුතිය තමයි නැත්නම් පෙළත ගැස්ම තමයි මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් ඉදිරිපත් කරන්නේ ඉතින් අද දවලොත් ඇතු වෙච්ච ප්‍රශ්න නිසා මම හිතාගත්තා මේ ඉදිරිපත් කරන ක්‍රමයේ සත්‍විස් බෝධිපාක්ෂික ක්‍රමය තමයි. නමුත් මේක ඒ සත්ත්ව විසුද්ධි ක්‍රමයට අපි විස්තර කරගත්තොත් මේ කරන භාවනාවට ගැලපෙන විදිහට ඒ සත්ත්ව විසුද්ධි අනකොට හැකි තාක් දුරට අපි බලමු. මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලට තියෙන සමාන්තර බවත් සම්බන්ධතාවයත් ඇති කරගන්න. කෙසේ නමුත් මේකෙදී කරන්නේ අර සාරවත්න විශේෂයට ගෝචර වෙන විශාල ශේස්ත්‍රයක් අපේ තියෙන මේ පටුත්වයට අනුව ඒ පෙළගස්සලා ඉදිරිපත් කිරීමක් කරන්න. ඉතින් ඒක භාවනා කරන කෙනෙක් සමහර විටක මේ එක ක්‍රමයක් සත්‍ය සත්‍ය විසුද්ධි ක්‍රමය එහෙම නැත්නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ක්‍රමය විවිධ ක්‍රමවලට ඒක ඉගෙන ගන්නවා. ඒක ඉගෙන ගත්තට පස්සේ ඉගෙන ගැනීමේදී ඔය ඔක්කොම ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයක් නැත්තේ නෑ තමන්ට ගැළපෙන තමන්ට රුචි තමන්ගේ ආශය අනුශේ ධර්ම එහෙම නැත්නම් උපනිශ්‍රේ සම්පත් වල හැටියට ගැළපෙන දේ තමයි ඉදිරිපත් කරගන්නේ. නමුත් ඒක යම් ප්‍රමාණයකට යනෝ සත්‍ය සමාධිය වඩා ගතට පස්සේ අනිකුත් සෑම ක්‍රමයක්ම ශාසන ගෞරවයෙන් හදාරන්න කියන. එතකොට තමයි තමන්ට මේ ධර්ම සාගරේ එනතම මේ මිනිමතු ගොඩේ තියෙන විචිත්‍රත්වය දැක ගන්න පුළුවන් වෙන්නේ අනිත් එක මේ බාහිර සාසනික වැඩක් කරනකොට ඒ තමන් ඉගෙනගත්ත ක්‍රමේ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ අනිකුත් ක්‍රම ඉගෙන ගන්න ඕනේ ඒක නිසා ආරම්භයේදී ආධුනිකයෙක් වශයෙන් සියල්ල ඉගෙන ගන්න ගියොත් ඒක විශාල අවුලක් වෙනවා එතකොට තමන්ගේ ප්‍රත්‍යක්ෂයට ලොකු බාධාවක් වෙනවා මූලධර්මයි බාධා නොකරගෙන ඉන්නවා නම් ඒක ඉගෙන ගන්නත් ප්‍රශ්නයක් නැහැ. නමුත් උඟක් වෙලාවට ඒක මේ විතර්ක ඇති කරන්න හේතු වෙනවා. ඒ නිසා Tamanට ගැළපෙන රුචි ක්‍රමයේ අනුව ඉදිරියට කරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් මේ අපි Nissan වනේ පැත්තෙන් බලනකොට මේ සියල්ලටම ඒ ආරම්භක වශයෙන් විශේෂයෙන්ම ආරම්භක වශයෙන් ඒ සියල්ලට මුල සතිචෛතසිකයේ අරගෙන යනකොට තමන්ට ඒ ධර්ම න්‍යායවල ඇහෙනකොට තමන්ට ඒ ඒ හිර වෙන තැන්වලදී ඒ ගැටලුව විසඳීම අනුව කමඨාන සුද්ධ වීම අනුව මේක ඉදිරියට පයින්නවා. ඒ සඳහා මේක දැනගත යුතුයි අරක නොදැනගත යුතුයි කියලා අපිට කොහොමඩක්වත් කල්ැතුව කියන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ තිබුණ එකම ශක්තිය තමයි ਸਰවචනාසික තිබුණ ආශයංශේ ඥානෙ. දැන් ඉතින් අපි කරන්නේ සතිය වඩන ගම හැම පැත්තෙම අවශ්‍ය කරන අඩුම කැඩුම සම්බන්ධ කරලා දෙනවා කැමැති දෙයක් පාවිච්චි කරලා මේ සතිය දිනු කිරීම. ඉතින් මම මේ වචන ටික සඳහන් කරන්නේ ගොය දෙනෙක් සියල්ල දන්නේ නැති කතිය නිසා එක්කෝ මේ ප්‍රශ්න අහනකොට තේරෙන පටන් අර ගන්නවා ඒක මදි පුංචිකමක් කරගෙන. අනික් පැත්තෙන් Taman දන්න හැමදේම ක්‍රියාවත් කරන්න හදලා අර වඳුරට දැලිපියා වුණා වගේ හැමතැනම කපා ගන්නවා. ඉතින් මේක ඇත්තටම ඉතින් පෘථජන ගතිය හැටි තමයි. ඉතින් ඒක ගෙවම් කරගෙන යම් ප්‍රමාණයකට ඉදිරියට යනකොට අපි ආට කියනවා මේ ආරද්ධක විපස්සක తত্ত্বය පහු කරලා පස්චිම භාග විපස්සකෙක් බවට පවත් වෙනවා. එතකොට එයා දන්නවා ඒ අඳුම කණු මොණින් කෝකද සාධනීය කෝකද Tamanට ඉදිරියට යන්නේ කියලා. ඉතින් අර මුල් වෙලාවේදී ඒ නිසා පුළුවන් තරම් ඉවසිල්ලෙන් දෙන්න පුළුවන් හැම සහයෝගෙම දීම තමයි කල්යාණ මිත්‍රන්ගේ මාර්ගයෙන් සිද්ධ විය යුත්තේ මොකද මේ සාමාන්‍යයෙන් අපේ ජීවිතේ පවත්වන කොටත් කියනවා මිනිස්සේ කවුරුදු 30ක් යනකම් විතර ඒ මනසට තේරෙන්නේ නැහැ තමන්ට සප්පාය ආහාරය මොකද්ද ඍතුගුණය මොකද්ද එහෙම නැත්නම් ඇසුරු කළ යුතු පුද්ගලයා කවුද ඉරියව්ව මොකද්ද මොකක්වත් දන්නේ නැති නිසා ඒ කාලේ හරියට අසප්පාය දේවල් කරලා හරියට හලහප්ප ගන්නවා ඉතින් ඊට පස්සේ තමයි 30ක් 40ක් මේ ජීවිතය මේ කය නඩත්තු කරාට පස්සේ තමයි ඔය එක එක ආයුර්වේදේන අස්වස්තර එහෙම නැත්නම් ඔය ව්‍යායාම ක්‍රම එහෙම නැත්නම් මේ කල්යාණ මිත්‍ර ඇසුර පෙළ ගැහෙන එකත් ඔක්කොටම නෙවෙයි. ඉතින් ඒ වගේ මේ ධර්ම කාරණාත් Tamanට සාධනීය තමගේ ගමනට යාදෙන කොටස මොකද්ද කියලා දැනගන්නකොට සෑහෙන කාලයක් ගත වෙලා. ඒක එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. ඒකට අනුකම්පාවෙන් කටයුතු කරන්න ඕන. නමුත් පුද්ගලිකව තමන් හිතා ගන්න ඕනේ මේ මුළු ධර්ම සාගරේ කිමිදෙන්න හෝ හසල දැනුමක් ලබා ගැනීම කරන්නත් බෑ. එකක් ඒක මේ භාවනා වැඩපිළිවෙල වලදී ඔළුවට දාගන්න නරකයි. ඒක නිසා ඔය දවල් ධර්ම සාකච්ඡාවේදී අපි පොරොන්දු වෙච්ච විදිහට අපි බලමු මේ බහුරතන අනේක රත්න වශයෙන් දක්වලා තියෙන ඒ සත්‍යවිසුද්ධි ක්‍රමය කොහොමද අපි මේ වගේ වැඩමුළුවක ඉන්නකොට ධෛර්යයක් පිණිස අදිෂ්ඨානයක් වෙනස Javaක් වෙනස පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒක ඇත්තටම වෙනමම සූත්‍රයක් වශයෙන් අපි මේ මේ ඉතිසල සාකච්ඡා කරලා තියෙනවා. ඒක රත විනීත සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සූත්‍රයක්. ඒකෙදී මේ ධර්ම දේශනාවට ඊ타ත්ම නන්දරපු මහා හස්ති රාජෝදෙන්නෙක් වාගේ හිටපු පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් අතර ඇතිවෙච්ච කතා සංවාපයක් විදිහට තමයි මේ සත්ත්ව විසුද්ධි ක්‍රමය පෙළගස්සලා තියෙන්නේ. මේ සත්ත්ව විසුද්ධි ක්‍රමය ප්‍රශ්න පිළිතුරක මේකටයි විකාශය වෙලා යන්නේ. ඉතින් ඉස්සල්ලාම මේ ඒකෙත් ගණ්ඩ අපි තියෙන මේ අර පාරාද අසුරින්ද මුලින්ම සඳහන් කරපු අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා නැත්නම් අනුපුබ්බ නින්නා අනුපුබ්බ පෝණං අනුපුබ්බ පබ්බහරං කියන විදිහට ඒ අනුපූර්ව ගතියක් ඒකෙත් තියෙනවා. ඒ කියන්නේ ඒවට ප්‍රතිපදා කියන නම පාවිච්චි කරන්නේ. ඒකෙදී එකක්වත් තනියම හිට ගන්න බෑ. ඒක එක පුරුකකට තනියම හිට ගන්න බෑ. අර දෙපැත්තෙන් තියෙන දෙක සම්බන්ධ වුණාට පස්සේ තමයි ඒක වටිනාකමක් එන්නේ. ඒ නිසා ඒක ප්‍රත්‍යুৎপন্ন වටිනාකමක් සාපේක්ෂක වටිනාකමක් තියෙනවා. ඒ වගේ මේ සාපේක්ෂ වටිනාකම ඊගාවකට තල්ලු කරනවා. අන්නේ තල්ලුව තුළ තමයි ඔය උපනායන ගතිය කෙලස් කපලා ඉදිරියට යන නිසා යෝගාචර නිතරම අවදිින් ඉන්න ඕනේ. මේක ගෙවම් කරනකොට කොයි එකටද යන්නේ එහෙම නැත්නම් ඒ බවට සතිය සජීවීව වැඩ කරනවා කියලා දැනගන්න. ඒ අනුව බලනකොට ඉස්ලාම් පෙන්වන්නේ මේ සීල විසුද්ධිය තමයි ඒ ආධ්‍යාත්මික ගමනේ පළවෙනිම විසුද්ධිය වශයෙන් පෙන්වන්නේ. ඒක කියනවා නම් කයේ සෞඛ්‍ය වගේ මානසික සෞඛ්‍යය. යම් කිසි කෙනෙක්ගේ ඒක අපිරිසිදු නම් සීල විසුද්ධිය පිරිසිදු නැත්නම් ඒ කියන්නේ ශල්්‍ය කර්මයට තාම ලෙඩා සූදානම් නැහැ. <coughs> අපි දන්නවා දැන් උනත් ඒ ශල්්‍ය කර්මයක් කරන්න ඉස්සලා ලෙඩාගේ යම් උපමාන බලලා අපිරිසුදු කරලා තමයි ගන්නේ ශල්්‍යගාරයට. ඒ වගේ තමයි සීලය තමයි පිරිසිදුකම. ඒක නැතුව ශල්‍යකාරයට ගත්තයි කියලා කියන්නේ <clears throat> මේ වෛද්‍ය විද්‍යාවේ තියෙන ආචාර ධර්ම වලටත් විරුද්ධයි අනිත් එක අනවශ්‍ය රෝග බීජ ඇතුල් වෙලා සංකීර්ණතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම ඒ සීල විසුද්ධිය ගැන සාකච්ඡා කරන්න වෙනවා. ඒක ගුරුවරයෙක් පටවන දෙයක්ද නැත්නම් තමන් ඒක සමාදන් වෙනවද කියන එක <clears throat> ඥාන මට්ටමේ හැටියට තමයි තීන්දුව වෙන්නේ. ඉතින් සමහරු හුඟක් වෙලාවට බලනවා එහෙම <clears throat> සීලේ නැතුව ඊටු ටික කරගන්න තියෙන හැකියාව. ඒක නිකම් අල්ලසක් දීලා ජොබ් එකක් ගන්න හදනවා වගේ ඒ වෙනුවට කරන්න හදනවා. නමුත් ඒක උගුරට හොරා බෙහෙත් බීමක් වෙනවා. ඒක කරන්න අමාරු ඒ නිසා සත්‍ය වැඩෙනවා නම් අනිවාර්යයෙන්ම ලැජ්ජ බය තුලින් ඉන්ද්‍රිය සංවරය තුලින් සීලයට යන ගමනක් තියෙනවා. නමුත් යන්න යන්න තමන්ගේ ආධ්‍යාත්මික කොඳු ඇටපෙලක් අදිෂ්ඨාන ශක්තියක් ඇතුව ඒ සීල ආරක්ෂකලේ නැත්තම් ධර්මයට අනුග්‍රහ කරගන්න බැරි සත්‍යක් ඇති වෙනවා. ඒ නිසා තමන් සීලානුග්‍රහිතය කළොත් සීල ආරක්ෂා කළොත් තමන්ට සීල මට්ටමේ ආරක්ෂාවක් <clears throat> තමන්ට ලැබෙනවා. ඒක නිසා ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී කියනකොට යම් කිසි කෙනෙක් සීල ආරක්ෂාව කරන්නේ නැතුව ධර්මයෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා නම් එයාට කියනවා අවස්ථාවාදී කියලා. ඒ පුද්ගලයා වෙහෙසකටපත් වෙනවා. ඒ නිසා තමයි දන්නවනම් එන්නේ එන්නේ එන්නේ සීලය අදි ශීලයක් බවට පත්වීම සඳහා කැපකල යුතු රුචි අරුචිකම් සහ පෞද්ගලික ලක්ෂණ කැපකරන්න කරන්න ධර්ම ආරක්ෂාව ලැබෙන නිසා ඒ සීල ආරක්ෂාවෙන් තොරව ඒ අදාළ ධර්ම ආරක්ෂාව තමයි ලැබෙන්නේ නැහැ. ඒකෙදිත් මේ සීල ආරක්ෂාව තිබුණට සමා සීලක් සීලය තමන් ආරක්ෂා කළාට තමන්ට සමාධි ආරක්ෂාව ලැබෙන්නේ සීලය තමන් ආරක්ෂා කළොත් ධර්මයේ සීලයේ මට්ටමට තමන් ආරක්ෂා කරනවා. තමන් ධර්ම මේ සීල සමාධි දෙකම ආරක්ෂා කළොත් අර සීල විතරක් ආරක්ෂා කරන්න වැඩි ආරක්ෂාවක් ධර්මයෙන් අපිට ලැබෙනවා. ඒගොම සීල සමාධි ප්‍රඥා තුනෙන්ම ආරක්ෂා කළොත් ධර්මයෙන් එයා සමාන ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා එකට එක සම්බන්ධයක් මේකේ තියෙනවා. කිසිසේත්ම මේ අමතර සැලකිල්ලක් මොකක්වත් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ තමන්ට ප්‍රිය වෙනවා නම් තමන්ට මනාප වෙනවා නම් එහෙම නැත්නම් තමන් කෙරේ අනුකම්පාවක් අර්ථ සිද්ධිය සලකනවා නම් ඒ පුද්ගලයාගේ තියෙන සීලයම කියන්න පුළුවන්. ඒක මේ මේ එලි පිට පස්සේ රාත්‍රියට දවල්ට වෙච්ච වෙන් වෙන්න බෑ දිගටම පවතින සීලයක්. ඒ නිසා ඒක විසුද්ධ භාවයටපත් වීම ඒ පුද්ගලයා මේ බාහිර ලෝකෙට කියාපෑම නෙවෙයි තමන් වශයෙන් වග වෙන්න ඕනේ. අන්නේ සීල විසුද්ධිය එnde ende ende සිද්ධ වෙනවා නම් ඒක ਸਰුවචනාසේ පෙන්ලා දෙනවා විපිලිසරකම. හිතේ අන්න මේ පිළිසරකම කියන්නේ විසිරෙන ගතිය ඉබේම සීලේම තියෙම නතර කරනවා කියන. ඒ නිසා යම් කිසි කෙනෙකුට එවැනි විපිලිසර ගති එහෙම නැත්නම් කියනවා නම් අසහන ගති එහෙම නැත්නම් මානසික ආතති ඒක භාවනා කිරීල නෙවෙයි ඒක හරියන්න වෙන්නේ ශීල පිරිසුදු කිරීමෙන් තමයි. ශීල පිරිසුදුවක් කරන්නේ නැතුව කොච්චර සිල්වත් පිරිසක් අතට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථාන වල හිටියත් භාවනා කරන්න උත්සාහ කරත් ඒ කැළඹිල්ල ඒ හිත අවිෂණ ගතිය විපිලිසර ගතිය කියන කෙනෙක් වළක්වන්න අමාරුයි. ඉතින් ඒක නිසා ඒ සඳහා සීලය අරගත්තට පස්සේ අවිපටිසාරත්ථයකෝ ආනන්ද කුසලානි සීලානි කියලා සරුවචන සඳහන් කරලා තිනවා. ඒ කුසල සීලයක් සීලේ කුසල භාවයක් ඇති වෙනවා නම් විපලිසාරකම නැති වෙනවා අවිපටිසාරකම ඇති වෙනවා. ඉතින් ඒකම තමයි සමාධිය කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ සත්‍ය විසුද්ධි ක්‍රමයට ගන්නකොට සීල විසුද්ධියෙන් පස්සේ චිත්ත විසුද්ධිය සඳහන් කරලා තියෙනවා. ඒ නිසා සීල විසුද්ධියකින් තොරව චිත්ත විසුද්ධියක් ඇත්තෙත් නැහැ. ඒ වගේම සීල විසුද්ධිය ඇති වුණාට පස්සේ ඒක චිත්ත විසුද්ධියට නගාගත්තේ නැත්නම් ඒකත් නිකන් කැලයක් මැද හේනක් නවදලි හේනක් කොටල මහන්සියලා ගිනි බින්දලා බෝගයට දාන්න නැතුව තිබ්බා වගේ. ඊට පස්සේ මහ විශාල තනකොළ යායක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සීලෙන් පිරිසුදු කරගත්ත භූමියේ ආරම්මන භාවනා ආරම්මණයක් පැල කරේ නැත්නම් අර අර බිම තාම ශීක්‍රයෙන් අර නවදලි හේනේ භෝග <coughs> තනකොළ පැල වෙනවා. නිසා සිල්වතුන් සමාධියකින් නැත්නම් සමාධි ආරම්මණයකින් භාවනා ආරම්මණයකින් හිත නිතරම ව්‍යාවෘත කරගත්තේ නැත්නම් ඉතින් নানা ආකාර ලබ්ධි වලට වැටෙනවා. নানা ආකාර දේවල් වලට ඇදී යන්න පටන් අර ගන්නවා. ඒ නිසරු පොළොව වගේ නෙවෙයි සරු පොළොවක් වගේ තමයි සිල් ඉඩම සිල් සිල් සමාජ සිල් සමාදන් වෙච්ච හිත සරු ඉඩමක් හිතේක බීජ තැම්පත් කරන්න ඕනේ ඒක තමයි අපි කර්මස්ථාන දෙනවයි කියලා නැත්තම් භාවනා අරමුණක් දෙනවා. ඉතින් අරමුණ මේ සත්‍ය විසුද්ධි ක්‍රමේදී බොහෝ විට යෙදෙන්නෙම විපස්සනා භාවනාවකටයි. ඔය විපස්සනා භාවනා කළාත් ඒ චිත්ත විසුද්ධිය කියන සමතය අත්‍යවශ්‍යයි. ඉතින් මේ සමතේ සඳහා තමයි අපි මේ භාවනා මාධ්‍යස්ථාන වලට ඇවිල්ලා මේ වගේ භාවනා වැඩමුළු වලට මුළු දෙන්නේ. එතකන් අපේ ළඟ තියෙන වෙච්චර ගොනු වෙනවා අඩුයි. අර ගෙවල් දොරවල් ගත කරන අර කාර්යබහුල ජීවිතය නිසා. මොකද මේ වගේ තැනකට ආපුවාම අපි මුලින්ම විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ හිත ඒ Tamanට දෛවෝපගතව ගැළපෙනේ මූල කර්මස්ථානක හිත තැම්පත් කිරීම. ඒකේ විසුද්ධිය වෙනකොට චිත්ත විසුද්ධිය මේ සත්ත්ව විසුද්ධි ක්‍රමේ විපස්සනා වශයෙන් විස්තර කරන්න ගියත් ඒක තන්නි ක්‍රම සමත භාවනාවේදී පෙන්නලා තියෙන ක්‍රමය අනුගමනය කිරීමක් අනුකරණය කිරීමක් අනුව තමයි මේ විපස්සනා පෙත සකස් වෙන්නේ. නිසා සමතයේදී හිතක් අපි කියන මේ භාවනාවේ නොතිබ්බ හිතක් උපචාර සමාධි මට්ටමකට වැඩෙනකොට ඒ කියන්නේ නීවරණ ටික ටිකක් හේම කරගෙන කීකරු කරගෙන හිත සමාධිගත වෙනකොට ඊට පස්සේ උපචාර සමාධියෙන්ද අර්පණා මට්ටමකට ධ්‍යාන මට්ටමට නගිනකොට ඒකේ තියෙනවා යම් කිසි චිත්ත නියාම ක්‍රමයකට යම් යම් පොදු ලක්ෂණ. අන්නේ පොදු ලක්ෂණ ඒහා සමානවම මේ විපස්සනාවේදිත් විපස්සනා සමාධියේදිත් අපිට අනුකරණය කිරිමක් වශයෙන් ගන්න පුළුවන්. ඒකෙදි කියනවා ඒ දසාකාර වෙච්ච කෞශල්‍යයන් ලක්ෂණ යෝගාවචරය දැක ගන්නවා කියලා. ඒකෙදි අරමුණේ හිත පවත්නකොට නැත්නම් අපි සතිය විස්තර කරනකොට කියපු විදිහට මූණට මූණ දාලා අරමුණ පවත්න වෙලාවේදී ඒ යෝගාවචරයට තමන් තුළ මේ වෙලාවේදී වැඩට ගන්න පුළුවන් තරම් ප්‍රායෝගිකව සෑහෙන ප්‍රමාණයට සතියක් තියෙනවද කියලා මේ ලක්ෂණ 10 අනුව සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන්. ඒකෙදි කියනවා ඒ බාධක ධර්ම 6ක නැති භාවය පරිපන්ත ධර්ම 6ක අභාවය පේන්න පටන් ගන්නවා. අතීතානුධාවනං චිත්තං වික්කෝපානුපතිතං සමාධිස්ස පරිපන්තෝ අනාගත පටිකංකනං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ කියලා පරිපන්ත බාධක ධර්ම දෙකක් තියෙනවා අනාගතය අතීතයේ ඇසුරු කිරීමේදී අතීතයේ කරන ලද වැරදි නිසා හිතේ ඇතිවෙනා වූ පශ්චාත්තාපය සමාධියට හරස් කපනවා. එනිසා වර්තමානයේ හිත පවත්වන වෙලාවේ හිත නිතර නිතර පසුගිය දේවල් ගැන කල්පනා කරන හිතවිලි කියන දේ හිත පිට යනවා කියන එක අතීතයට සිද්ධ වෙනවා නම් ඒකෙන් කියන්න පුළුවන් ඒ හිත තාම චිත්ත විසුද්ධියකට ඕනේ පසුබිම සකස් වෙලා නැහැ. ඉතින් එතකොට විපස්සනා කරනකොට මේ යෝගාවචරය දැනගන්න පුළුවන් කමඨාන සුද්ධ කරන වෙලාවේදී මම අරමුණේ නැත්නම් ආස්වාස් ප්‍රස්වාසයේ හිත පවත්නකොට මගේ හිත අතීතයට යනවා. හිතවිලි කියන එක විතරක් කියනවා නෙමෙයි මගේ හිතවිලි වලට කැඩෙන්නේ ඒ හිතවිලි අතීතය අසුරු කරන හිතවිලි. එහෙම නැත්නම් ඒ හිතවිලි නිසා අවසානයේ ඇති වෙන්නේ පශ්චාත්තාපය. ඒ නිසා අරමුණට මුණට මුණ දාන්නේ නැහැ, සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක කමඨාන සුද්ධ කරන වෙලාවේදී මේ විදිහට ලකුණු තුනක් සහිතව කියන්න පුළුවන් නම් ඒ යෝගාචර කමඨාන ඉබේම සුද්ධ වෙලා ඉවරයි. හිතවිලි බාධා කරන්නේ අතීතයටයි දුවන්නේ විපිලිසර මේ පශ්චාත්තාපය ඇති වෙන්නේ ඉනි සමාධියක් නැහැ. හැබැයි හොඳ දැනුමක් තියෙනවා. මම කියන පුද්ගලයා තුල තියෙන අතීත අනුධාවන හිත. මගේ චරිත ලක්ෂණ හැටියට මම නිතරම අතීතයට දුවන කියන එක දානවා. නමුත් සමාධියක් නැහැ නමුත් සතිය තියෙනවා. සතිය නැත්තම් අච්චර විස්තරයක් කරන්න බෑනේ. මෙන්න මේ ටික මේක වුණාට මේක මෙහෙමම මෙතන දැනගෙන කර්මතාන් සුද්ධ කරනකොට කියන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට ඇත්තටම විශේෂ කර්මතානාචාර්යවරයෙක් ඕනේ නැහැ. මේ දන්න පමණින්ම යාට ලොකු විසුද්ධිය සිද්ධ වෙනවා. විශේෂයෙන්ම විපස්සනා සමාධියකට විපස්සනා සතියේ විපස්සනා පැත්ත දියුණුවට හොඳ ලකුණක් මේකේ. ඒ වගේම අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තු. මගේ හිත නිතරම අනාගතයට දුවනවා. සැලසුම් සකස් කරනවා. ඒ නිසා හිත කුතුහලයෙන් ඇවිසිලා තියෙනවා. විකම්පණය වෙලා තියෙනවා. ඒක සමාධියට පරිපාදායි. පරිපන්තයි බාධායි. ඒ දේ දන්නවනම් වාර්තා කරන්න බුල මගේ හිත මට අරමුණේ තියන බැරි හිතවිලි නිසා ඒ හිතවිලි අනාගත සැලසුම් ඒ අනාගත සැලසුම් නිසා සිලිලාරයක් අර තරුණ උනන්දු හිතක ජීවිතේ මෙහෙම මෙහෙමයි කරන්න ඕන කියලා හීන දකින්න ගතිය. ඉතින් ඒ නිසා ඒ වගේම කියනවා වැඩිමහල් යෝගීන්ට ගොඩක් වෙලාවට වෙන්නේ අතීතානුධාවන හිත පශ්චාත්තාපේ. තරුණ යෝගාවචරින්ද ගොඩක් වෙලාවට වෙන්නේ ඒ ලොකු ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ඇති භාවනායේ ප්‍රතිඵල බලාපොරොත්තු නැත්නම් අනාගත පටිකම් කරන හිත අනාගත පටිකම් කරන නිසා විකම්පිත බව. ඉතින් ඒක හේතු ගන්නලා හේතු ගන්න ගන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක් නරකක් තමයි දකින්නේ. නමුත් මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ලීනං චිත්තං කෝසජ්ජානුපතිතං අතිපග්ගහිතං චිත්තං විකම්පිතං. මේ දෙකම සමාධියට පරිපන්තයි. හිත ලීන වෙලා එහෙම නැත්නම් නිකන් ලෙඩ කපුට වැල කන්නා වගේ වැඩේ යනවා ගියාට මොකද කිසිම අරමුණත් එක්ක මූණට මූණ දාලා නැහැ. එතකොට හිමීට හිමීට හිත කුසීත වෙලා ඉරියව්ව වැක්කරන්න පටන් ගන්නවා. මෙනෙහි කිරීම නතර වෙනවා. ඒක පාර්ථ ගැස්සිලා අවදි වෙනවා වගේ ටිකක් දිනු කෙනෙකුට නම් ගැස්සලා හරි අවදි වෙනවා නැත්නම් කෙලිම නිඳට වැටෙනවා. එහෙම නැත්නම් අතිපග්ගහිත හිත මම මේ මේ ආසනයේදී දැන්මම මම මේ පළවෙනි ධ්‍යාන ලැබනවා මම සෝවාන් වෙනවා ආදි වශයෙන් දැඩිව ගන්නවා. දැඩිව අරගෙන ඉවරලා භාවනා කරන්න ගියාම අර මීමැසි පොඩි කර ගලක් ඇහුවා වගේ අලු කොට කර ගලක් ගහුවා වගේ හිත සම්පූර්ණ අධික වීරිය නිසා අවිශ්වෙන්න පටන් ගන්නවා. ඒක නිසා යෝගාවචරයට තේරෙනවා මෙනෙහි කිරීම උනට වැඩි එහෙම නැත්නම් අරමුණ එnde ඉස්සලා පැනලා මෙනෙහි කරන්න හදනවා මේ මේ විදිහට ආකාරයට හිත එකලස් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් රාගං චිත්තං අරමුණට තද ආශාවක් ඇති වෙන නිසා රාගය ඇති වෙන්න ඉඩ තියෙනවා. මේක ගොඩක් වෙලාවට වෙනවා හොඳට කීකරු වෙලා අරමුණ තැම්පත් වෙලා කය සැහැල් වෙලා ආලෝක පහළ වෙන්න පටන් ගත්තට පස්සේ මේ භාවනා ධම්මගේ හරි කියලා අරමුණ පැත්තක දාලා අර පේන ආලෝකය දිහා බලනවා. නැත්නම් ඒ සහැල්ලුව දිහා බලන්න පෙච්චාම අරමුණට තද ආශාවක් ඇති කරගෙන හිත තියෙන්නේ අරමුණ නිසා අරමුණට හිත යාවීම නිසා ඇතිවෙන මේ ආලෝකයේ දිහාවට සහැල්ලුව දිහාවට ඒ ඒ කාරණාවලට රාගයක් ඇති වෙනකොට ඉබේම අරමුණ කොන් වෙන්න පටන් අර ගන්නවා අරමුණට අඩු සැලකිලි කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පටි ගහනුපතිතේ වෙන්න ඉඩ තියෙනවා මේ අරමුණ කොච්චර මෙනෙහි කරත් අරමුණ පිටපයින්නවා. එතකොට මේක අල්ලලා තියාගෙන ඉන්න බැරි නිසා සද්දයක් ඇහුනත් ඒකට වෛර කරනවා. හිතවිලක් ආවත් ඒකට වෛර කරනවා. වේදනාවක් ආවත් ඒකට වෛර කරනවා. එතකොට හිත තියෙන්නේ මේ අවිසිච්ච හිතක් මොනම දෙයක්ක නුරුස්නා ගති හිතේ. හිතවිලි. අන්නේ වගේ මේ අරමුණ හරියනකොට නැත්නම් භාවනාව හරියාගෙන එනකොට ඒකට අනවශ්‍ය විදිහට ඒ අතුරු ඵල વિશે බැඳීම නිසා මූල කර්මස්ථානෙන් ගිලිහිලා සමාධිය කැඩෙනවා. එහෙම නැත්නම් ලාවට හරි කමන්න සද්දයක් ඇහෙනවා වේදනාවක් වෙනවා හිතවිලක් වෙනවට ක්‍රියා කරන්න දන්නේ. එව්වත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා ඒව අමතක කරලා යන්නේ නැතුව හැප්පෙන්න යන්න පටන් අරගත්තොත් ඒත් ඒ යෝගාවචරය මේ අරමුණ මොහා කරගන්නවා වහා කරගෙන සමාධිය කඩා ගන්නවා. මෙන්න මේ ලකුණු 6 නැතිකම තමයි මෙතනදී යෝගාචර නිතරම සැලකිල්ලෙන් ඉන්නේ සතිය තියෙනකොට. ඉස අතීතයට නැත්නම් අනාගතයට නැත්නම් නින්දට වැටෙන්නෙත් නැහැ අධික වීර්යයක් ඇති කරන ගස ගන්නෙත් නැහැ. ඒ වගේම පේන පේන දේවල් වල රාගයක් පහල කරගන්නෙත් නැහැ, ද්වේෂයක් පහල කරගන්නෙත් නැහැ. ආන් මේ විදිහට හිත මේ මේ දේවල් වලින් තොරයි. මේ කියලා දැක දැනගන්න පුළුවන් නම් ඉතින් ඒ යෝගාවචරයට හම්බ වෙනවා අර කියන විදිහේ මේ කලෙලියක් හම්බ වෙනවා. පේන්න පටන් අර ගන්නවා. ඒ වගේම මේ වෙලාවේදී භාවනාවේදී තියෙන කුසලතා මෙතෙක් අපි කතා කරේ දුර්වලතා වගේක් අඩුවිදී අඩුවීම ඒ තත් ජාතානන් ධම්මානං අනතිවත්තනට්ඨේන සම්පහන්සනා කියලා මේ භාවනා කිරීම නිසාම අරමුණක හිත පැවැත්වීම නිසා පහළ වෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම සද්ධාවයි ප්‍රඥාවයි දෙක සමබර වීම භාවනා නිසා හටගත්තා වූ ඒ පංච ධර්මවල සමබර භාවය ඒ වගේම වීරියයි සමාධියයි දෙක සමබර භාවය ජාතානන් ධම්මානං අනතිවත්තනේන වත්තන අනතිවත්තනට්ඨේන කියලා සද්ධාව යටපත් කරගෙන ප්‍රඥාවෙන්න දෙන්නේ නැහැ එතකොට මේ එන්නේ එන දේ ඕනකට වැඩිය කල්පනා කර අරකටයි මේකටයි සංසන්දනය කරමින් අර යෝගාවචරයාගේ තියෙන නිහතමානී ගතිය එහෙම නැත්නම් ඒ ධර්ම ගෞරවේ නැති වෙනවා සලසුන් ගන්න පටන් සමහර වෙලාවට ප්‍රඥා ශක්තිය යටගෙන සද්ධාමත් වෙලා ඉතින් ඒ ගුරුවරයාට ගුණ කතා කරන්න පටන් අර ගන්නවා එහෙම නැත්නම් මේක මෙහෙම මම කරනවා රෙමේ කියලා තමන් අර මේ හම්බ වෙච්ච අවස්ථාවේදී ඥාන වර්ධනේ පැත්තක තියලා ශ්‍රද්ධාවෙන් ඇදහිල්ල වැඩි කරගෙන අවුල් කරගන්න ඉඩ තියෙනවා. ඒ වගේම වීර්ය සමාධිය දෙකේදී මේ භාවනාව කෙරීගෙන යනකොට මුලදී අරමුණ මුණට මුණ දාගැනීමේදී විශාල මෙනෙහි කිරීම කරාට සමාධිය එනකොට එහිමීට එහිමීට එහිමීට ඒ වෙනෙහි කිරීම අඩු කරමින් සමාධියට ඉඩ දීලා හිත අවුස්සන ගතිය අඩු කරන්න වෙනවා. බබෙක් නිදි කරවන මවක් මුලින් මුලින් නැලවිලි කවි කියලා හොල්ලෝලා පැද්දුවාට බබා නිින්දයාගෙන ඉනවනම් නැලවිලි කවි අඩු කරනවා. හොල්ලන ගාන අඩු කරනවා දැන ගන්නවා දැන් බබා නිදා ගන්නවා ආන්නේ වගේ යොදන වීර්ය ප්‍රමාණය දන්නේ නැතුව මුල ඉඳලා අගටම දිගටම අවසන් කරන පටන් ගත්තොත් අර සමාධියට එන්න දෙන්නේ ඒ වගේම සමාධියක් එනකොට ඉබේම හිතේ සීතල ගතිය වැඩි වෙලා නින්දට බර වෙන්න පටන් ගන්නවා ඒ වෙලාවේදී මෙනෙහි කිරීම කලින් අතර කෙරුවොත් කඩා වැටෙන්න ගන්නවා ඉරියව කඩා වැටෙන්න පටන් ගන්නවා යෝගාවචරයට ඒක වැඩි කල් යන්න ඉස්සෙල්ලා මේ එන සමාධිය ලෙඩ සමාධියක් වාටපත් වෙලා සමබර කර ගන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මෙහෙම වෙන්න දෙන්නේ නැතුව සතිය මැද ඉඳගෙන අස්වාරෝහකෙක් තමන්ගේ අස්වැය හතර දෙනා යොදපු රතය සමබර කරන්න වගේ මේ නාස්ලනු මාර්ගයෙන් සමබර කරන්න වගේ නැත්නම් වාහනේක alignment south වෙච්චාම පැත්තට අදිනවා. ඒ නිසා එතකොට හරියට මේ එන්ජින් එක කැපෙනවා. ලෙඩ රෝග ඇති කරන නිසා ඉක්මනටම ඇලයින්මන්ට් හදා ගන්න ඕනේ. එකලස. අන්නේ එකලස පිළිබඳව ඒ යෝගාවචරයට ඒ කුසලතාවය ආවේ නැත්නම් ඒ භාවනා නිසාම හටගන්නා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා එකිනෙකා රණ්ඩු කරන්න ගන්නවා. එකිනෙකා එක එකනාව අතිවර්තනය කරනවා නැත්නම් ඉක්මවා හිටිනවා. ඉක්මවා හිටියර හිටපුවාම ඒ යෝගාවචරයක සම්බවර කරන්න දන්නේ නැත්නම් ඉතින් හරියට මේ බරකරත් එක තෙල් දාලා නැතුව බෝස් කිඩිය කැපෙනවා චරචර සද්ද එනවා වෙහෙසයි ආන්නේ වගේ තමයි මේ නඩත්තු හොඳ නැහැ. ඒ වගේම ඒක රසට්ටේන ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ස්වභාවයෙන් පහළ වෙන්නේ විවිධ දිශාගතව. පණන් අනකොට හරීම එව්වා ඡණ්ඩයි පරුසයි රළුයි. නමුත් කරගෙන කරගෙන යනකොට මේවා සියල්ලම ඒකාග්‍ර වෙන ගතියක් එහෙම නැත්නම් ඒ අරමුණ විනිවිදලා අරමුණේ මේ ආස්වාසේ මේ ප්‍රාස්වාසේ මෙන්න ආස්වාසේ ලක්ෂණ මෙන්න ප්‍රාස්වාසේ ලක්ෂණ මෙන්න ආස්වාසේ මුලැමැදාග මෙන්න ප්‍රාස්වාසේ මුලැමැදාග කියලා ඒ කට්ටිය යොමු කරලා හරියට ඒ ගණ්ඩෝනේ දැනුම ලබා ගැනීමට මෙහෙවා ගන්න බැරි වුණොත් ඒව එක එක නන්නත්තරකම් වෙන්න පටන් ගන්නවා වෙන විදිහට කියනවා එන සමාධිය මේ විපස්සනාට පරව කතා කරද්දී අරමුණේ ස්වභාවික ලක්ෂණ දැක ගැනීම සඳහා මෙහෙවන්නේ නැත්තම් ආ දැන් මට සමාධියක් තියෙනවා දැන් අරමුණේ හිත තියෙනවා කියලා විවේක වෙන්න ගත්තොත් අරමුණ මේ විශේෂයෙන්ම මේ පංච ඉන්ද්‍රිය ධර්ම නන්නත්තර වෙච්චව තම තමන්ගේ පැති දිගේ දුවන්න ගන්න. එනිසා ඒක මෙහෙවන්න ඕන. ඒක මෙහෙवला මේ ඒක රස කරන්න ඕන. තමන්ට පේන මූල කර්මස්ථාන මූල කර්මස්ථානයේ ලක්ෂණ බලන්න ඕන. ඒ වෙනකොට වේදනාවක් වෙනවා නම් ඒ මූල කර්මස්ථාන නෙවෙයි දැන් වේදනාව බරපතලයි ඒක හොඳට දන්නවා. එහෙම නැත්නම් අපි හිතනවා අතීතයට යන හිතක් තියෙනවා කියලා. නැත්නම් වේදනාවක් එනවා කියලා. එතකොට වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලනවා. අතීතයට යන හිතක් නම් මේක පශ්චාත්තාවපයක්ද? එහෙම නැත්නම් ඒ අතීතයේ හිතවිලි තියෙදිත් මූල කර්මස්ථාන බලන්න පුළුවන්ද? එහෙම නැත්නම් මූල කර්මස්ථාන යටපත් කරගෙන මේ හිතවිලි ඇවිල්ලා පශ්චාත්තාපය වැඩි කරනවද කියන ඒ කාරණා ටික මේ උකහාගත යුතු කාරණා ටික උකහා ගන්න බැරි වුණොත් ඉතින් යෝගාවචරයට හම්බෙච්චි අවස්ථාවේ වැඩ ගත්තේ නැති වෙනවා. ගොඩකොවියෙක් ගොඩකොවිතං කරනකොට වැස්ස බලලා ඒ වෙලාවට කොවි කුඹර හාගත්තේ නැත්නම් ලහි ලහියේ සීගන් සීගන් කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් ආය කතා කරලා වැඩ නැහැ අවුරුද්දක් බලන් ඉන්න ඕනේ. ඒ වගේ ඒ සමාධිය හැදීගෙන එනකොට ඒ සමාධිය මෙහෙවන්න දන්නේ නැත්තම් මම මේ සමාධිය ගත්තේ ප්‍රඥාවට ගතිකව ප්‍රඥා ගතිකව හොයාගණ්ඩයි කියලා ඒ අවස්ථාව ගන්න ඕන. එතකොට තදුපක විදිය වාහනට එන කියලා මෙතෙන්ද එනකොට මම අර කලින් කියපු කාරණාව නැවත කියන්නේ ඒකට අදාළ වීරිය යොදනවා මිසක් අනවශ්‍ය විදියට වීරිය යෙදීම හෝ උනාට වැඩිය කලින් වීරිය අඩු කරලීම සමබර භාවයට බලපානවා. ඒක නිසා හරියට වාහනයක ගියර් එක මාරු කරනකොට හොඳට ගෑස් ටිකක් දීලා ඊට පස්සේ ක්ලච් එක රිලීස් කරලා ඉවරලා හරියට ගියර් එක දාගන්නවා වගේ ඒ වෙලාවේදී කොහොමද වාහනේ යන කටියට ඇඟට නොදැනෙන්න ගියර එක අමුණගන්නේ කියලා වගේ තමයි තේරෙන්නේ නැත්තම් මේ වෙලාවේදී සතිය සෞඛ්‍ය සම්පන්න පැවැත්වීමට කොච්චරක් මෙනෙහි කරන්න ඕනේද නැත්තම් මොකද්ද කළ යුත්තේ කියන එක අත්දැකීමෙන්ම දන්නේ නැත්නම් කොච්චර පොත් කියෙව්වත් ඒ පැවතිය යුතු වීරිය ප්‍රමාණය හුඟක් වෙලාට එන්නේ එන්නේ අඩු කරන්න වෙනවා. සාර්ථකත්වයේ මත හරියන්නේ නැත්තම් නැවත නැවත මෙනෙහි කරමින් වීර්ය වැඩි කරන්න ඕනේ. ඒක හරියට දන්නේ නැති වුණොත් ඉතින් මේ යෝගාවචරයට මේ තියෙන ප්‍රභව හරියට යොදා ගන්න බැරිකම බලපාන ඒක යෝගාවචරම දැනගත යුතුයි. ඒ වගේම ආසවන ආසවන ආසවනට්ඨේන සම්පංසනා කියලා මේක එක දවසක් හරි ගියාට යෝගාවචරගේ බුද්ධියට සිද්ධ වෙන්නේ නැහැ මේ දැනුම. හෙට අවුල් වෙනවා. ආයතසක් හරියනවා. ආය අවුල නිසා මේක ආශේවණයෙන් නැවත නැවත යෙදීමෙන් යෝගාවචරය චෝදනා කරන්න තියෙන ඉඩ. භාවනාවට බාධා කරන දේවල් එනකොට gadu ගැනෙන්නේ නැතුව බල වෙන්නේ නැතුව මම කුමක් කළ යුතුද කියලා පියවර පස්සට අරගෙන කළ යුත්ත දැන ගැනීමේදී යෝගාවචරයට පේන්න පටන් ගන්නවා හැම වැටිල්ලකදීම හැම නැවත නැවත සකස් කිරීමේදීම විශාල දැකපුරුද්ද අහපුරුද්ද කලපුරුද්ද කියලා පුරුදු වගයක් වැඩෙන්න පටන් ගන්නවා. මේවා කවදාකවත් අහ කියන්නේ. එක සැරෙන්ම ලහ ගහනකොට මටයි කියලා ගිය දවසේම මේ ආයතකේ නේවන පපාතෝ කියෝ වගේ නිවන් ලැබෙන්නේ නැහැ. ඒ වගේම එක දවසක් භාවනා සමාධිය හරි ගියත් ඒක අපිට බුද්ධියට සින්න වෙලා නැහැ. හෙට අවුල් කරලා දීලා බලනවා මොකට හදන්න පුළුවන්ද කියලා. අනිද්දත් එහෙම දෙනවා. එහෙම කරලා කරලා කරලා තමයි ඒ යෝගාචර දැනගන්නවා උදේවරිය භාවනා කරනවා මෙහෙම කරනවා. හැන්දවරිය භාවනා කරනවා මෙහෙම කරනවා. නාල ඉවරලා භාවනා කරනවා මෙහෙම කරනවා. නාල නැත්තම් මෙහෙම කරන්න ඕන. සක්මන් කරන්න පුළුවන් වුණොත් මෙහෙමයි. සක්මන් කරන්න බැරි වුණොත් මෙහෙමයි කියලා එක එක එක එක මානසික ආවේග හැටියට කළ යුත්ත මේකයි කියලා දැනගන්නවා කියන එක මුලදී මුලදී නම් ඉතින් ගුරුවරු කියලා දෙනවා රාගය කියනවනම් ටිකක් අසුභ භාවනා කරලා පටන් අරගන්න. ද්වේෂය කියනවනම් මෛත්‍රිය කරලා පටන් අරගන්න. කම්මැලිකම කියනවනම් බුද්ධානුස්සතිය කරලා පටන් අරගන්න. එහෙනම් පස්සට දාන ගතිය කියනවනම් මරණානුස්සතිය කරන්න කියලා මේකට අඩුම කැඩුම වගේක් තියෙනවා. මොනවද මේ චතුරාර්යක භාවනා. නමුත් ඒක පස්සේ තමන්ම දැනගන්න ඕනේ කොතනදී කොයි එක යොදවන්න ඕනද කියලා. අන්න ඒක දන්නේ නැති වුණොත් ඒක හරියට අර කුස්සියේ කිරියොද්දක් හදනකොට අපේ අම්මා ඉන්නකොට තිබුණා නව ටිකක් හදන්න නව જાතියක් අවශ්‍යයි කියලා. කිරියොද්දකට කියන්නේ නව ටික කියලා සිංහල ක්‍රමයට. ඒකට මේ හැම දෙෙම ඒ ප්‍රමාණ වලින් දාන්න ඕනේ. දැම්මේ නැත්නම් ඒ රස ගන්න බෑ. ඒක ලියන හොඳට හැඳි ගගා ඉන්න ඕනේ. ඒ කිරියොද්ද හැදිලා එනකම්. ඒ වගේ පොළොස් සම්බුලක් යන ගත්තොත් ඒකට යෙදෙනවයි කියලා එකක් තියෙනවා. ඉතින් ඒක හරියට දාන්න නැත්නම් ඇඹුල හරියන්නේ නැහැ. චාමාරිලාට ඒ ගමේම තියෙනවා පොළොස් ගහක්. ඒකේ පොළොස් හොඳයි. ඒ මේ පොළොස් ඇඹුල හොඳට රත්තරන් පාට හැදිලා එනවා. ඒ වගේ මේ මේ දේවල් තියෙන ඉතින් ඒ ගහෙන් පොළොස් ගෙඩියක් ගෙනලත් අර කඩුම කඩුම තියලා මේ සුළු තියලා උයන්නේ කියවට හැම කෙනාටම බෑ. ඒකට අත්ගුණයක් තියෙනවා. ඒ මිනිස්සයා ඒක හේතුපම හරියනවා. අනික් මිනිස්සයා ඒක දන්නේ ඒ කලප්පන්නේ හරියට යොදා ගන්නවා කියන එක ඒ සංකලනය ඒක පුදුමාකාර කලාත්මක රසයක් තියෙනවා. හරි ගියේ නැත්තත් ජොලියක් තියෙනවා. දන්නවා මෙන්න මේ දේ කරගන්න බැරිනවා. ඉතින් හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැති එක සාධාරණයි. මේකත් මගේ දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධර්මයක් නේ. එදා දන්නවා මෙතනින් තමයි ඔහුලන් ගියේ කියලා. අනිද්දාස ගැට ගන්නකොට එතන හරි ගසන ගියාම ඔන්න තේරෙනවා හරිය නැහැ හැටි. ඉතින් එතකොට පේනවා මේ ධර්මයේ තියෙන මේ න්‍යාය ධර්ම. ඒ නිසා යෝගාවචරය මේ ටිකේදී යෝග ජීවිතේ සෑහෙන කාලයක් ගන්නවා. මේක හරීම වැදගත් දී ඇති ඕනම තත්වයක් යටතේදී චිත්ත සමාධියක් ගන්න නැත්නම් ගත්ත බැරි කාරණා මේකයි කියලා දැනගන්න. ඉතින් මෙන්න මේ විදිහට විපස්සනාවේදී මේ චිත්තවිසුද්ධිය සම්පූර්ණ වෙනකොට ඒක අපි කියන්නේ මේ සතියේ විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන. Taman මූණ දීලා තියෙන මේකටයි කියලා එක්කෝ මූල කර්මස්ථාන එහෙම නැත්නම් Tamanට එන ප්‍රධාන බාධකේ. සමහරුන්ට හිතවිලි බාධායි, සමහරුන්ට සද්ද බාධායි, සමහරවිට වේදනා බාධායි. මේක එක දේවල් තියෙනවා. ආන්නේ කාරණාව හරියට දැනගෙන ඒ සඳහා ද්වේෂ වෛර කරන එක නෙවෙයි තියෙන්නේ කල යුද්ධ කරන. ආන්නේ මේ විෂයාභිමුඛ භාව එනවනම් තමන් භාවනා කරන විශේෂ කියලා කැමති අරමුණ අභිමුඛ භාවය ඇවිල්ලා ඒකට යොදාගෙන ඉන්න පුළුවන් ශක්තිය එනවනම් ඒ යෝගාවචරයා මේ චෝදනා අඩු ඒ වගේම අවස්ථාව හරියට ප්‍රයෝජන ගන්න දන්න ක්ෂණ සම්පත්‍ය හරියට ප්‍රයෝජන ගන්න දන්න කෙනෙක් බවටපත් වෙනවා. ඉතින් ඒ විදිහට අරමුණට මුණ දාලා අපි මෙතෙන්දි කියමු මූල කර්මස්ථානේ කියලා මූණට දාලා ඉන්නවනම් ඒක ඔය මේ විදර්ශනා ඥාන ගැන කතා කරන කෙනා මෙන්න මේ චිත්තවිසුද්ධි මට්ටම හරියාගෙන එනකොට ඒ යෝගාවචරයා මම මූණ දාලා තියෙන අරමුණ මේකයි ඒ අරමුණ මූණ දාන භාවනා හිත මෙනෙහි කරන හිත මේකයි කියලා දෙක හොඳට පැහැදිලිව දාන්න. මම දැන් මූල දාලා තියෙන ආස්වාසයේද නැත්නම් ප්‍රස්වාසයේද එහෙම නැත්නම් වේදනාවකටද සද්දකටද හිතවිල්ලකටද කියලා අරමුණ දාන්නවා. ඒ වගේ මේ හිත මේ භවනා හිත මෙනෙහි කරන හිතේ විතක්කේ පාලනයකින් යුක්තව දෙයකට යොමු වෙලා තියෙනවා නැත්නම් හිත අන්දමන්දයි යෙදිලා නැද්ද කියලා අරමුණ මේකයි භාවනා කරන හිත මේකයි කියලා ඒ දෙකේ සාංශුද්ධියක් ඇති වෙනවා. ඇති කරගන්න බවට වග බලා ගන්න ඕන නිසායි මේ වගේ වෙලාවට මේ පෙළ ගැසලා ධර්ම දේශනා කරන්නේ. ඉතින් යම් වෙලාවකට යෝගාවචරයට හරියට කියන්න පුළුවන් නම් මගේ හිත මම භාවනා කරන්නේ ආනපානේ මම මේ කියන්න දන්නේ ආස්වාසය ගැනයි මම ආස්වාසය ආස්වාසය කියලා මෙනෙහි කරුවයි කියන එකම තමයි යෝයි නාම රූප පරිච්ඡේද ඥානයි කියලා කියලා කියන්නේ. ඒතර කියනවා ආස්වාසයයි අරමුණ මෙනෙහි කළ විතක්කේ වශයෙන් හිත කියන්නේ ආස්වාසය ආස්වාසය කියලා මෙනෙහි කරන එක. ප්‍රසවාසයයි අරමුණ රූප ධර්මයක්. ඒකට ප්‍රසවාස කියලා මෙනෙහි කරන එක විතක්කය නාම ධර්ම. ඉතින් මේ දෙක එන්නේ එන එකේ දකින්න පුළුවන්. වෙන විදිහට කියනවා ඕනෙම සංසිද්ධියක ඔයගේ පළු දෙකක් තියෙනවා අප්පුඩිය ගහන්න අත් දෙකක් ඕනේ වගේ. ඒ දෙක වෙන් කරලා කියන්න පුළුවන් නම් කමඨහන සුද්ධ කරනකොට ඉතින් යෝගාවචර ඇත්තටම මේ චිත්ත විසුද්ධියට ගරු කරන જાති මිනිසෙක් වෙනවා. ඉස්සරහට එන්න තියෙන දෙයක්වත් පහුවෙච්ච දෙයක්වත් නෙවෙයි මම ආශ්වාස කරනකොට මම ආශ්වාස කියලා මෙනෙහි කරා. ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස කියලා මෙනෙහි කරා. ඉතින් අන්නේ විදිහට උසාවියේ ආහාරියටම සාක්කයක් දෙන්නා වගේ විශ්වසනීය විදිහට තමයි දුටු දෙදුටු හැටියට මේ පුරුද්ද ඇති කරගත්තොත් යෝගාවචරයාගේ ඇතුළත sannivedanee විශාල දියුණුවක් එන්න පටන් ගන්නවා. Tamanට හරියට පෙට්ටි කඩයක් කරන මිනිස්සයා පෙට්ටි කඩේ පොත් බීම පටන් ගත්ත දවස වගේ. එයා දන්නා මෙච්චර ගනුදෙනු වෙලා තියෙනවා මේ මේ ගනුදෙනු ලාභයි මේ දේ ගනු පාඩුයි මේ මේ බඩු වලින් මට ලාභ තියෙනවා මේ බඩු වලට නිකන් පෙට්ටිය පිටලා තියෙන එක විතරයි වෙන්නේ කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා මේ කොයි පැත්තටද මැස්ස ගහන්න ඕන කියලා. වැල යන හැත්තර පැත්තට මැස්ස ගහන්න ඒ තේරුම් ගන්න නම් මෙන්න මේ Taman විනාඩියක් දෙකක් භාවනා කරන එක පිළිබඳ හොඳ ලස්සන පොත් ලැබීමක්. බුක් කීපින් හරියට තියෙනවා නම් ඒ යෝගාවචර ඉස්සල්ලාම තමන්ගේ කේන්දරේ බලන් ඉගෙන ගන්නවා වගේ යන්නේ කොහෙටද කියලා දැනගන්න ඉගෙන ගන්නවා වගේ පළවෙනිම ඥානෙට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා අරමුණ මේකයි මෙනෙහි කරන හිත මේකයි කියලා මේ දෙක කැඳේ ගල බේරුවා වගේ වෙන් කරගන්න පුළුවන්. මේක 100 100ක්ම එන්නේ නැහැ. නමුත් සමහරලාට මේ විසද භාවය වැඩි වෙන්න පටන් ගන්නවා. සමහරට අවුල් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විෂද භාවයේ තියෙන නැත්නම් විෂද භාවය පිළිබඳ මේකයි මම භාවනාදි කරන්න ඕනේ මේකයි මම කමඨාන් සූද්ධ කරනට කියන්න ඕනේ කියලා තේරුම් ගන්නවා නම් ඉතින් ප්‍රබුද්ධ යෝගාවචරය කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ හම්බෙච්ච වෙලාවේ ඉක්මනට ඉක්මනට යන්න පුළුවන් මෙන්න මේ අරමුණ මේකයි මෙනෙහි කිරුවේ මෙහෙමයි ඊගාට එන අරමුණ මේකයි මෙනෙහි කිරුවේ මේකයි කියලා ඒ දේ දැක ගන්න මේ නාම රූප පරිච්ඡේඥානේ තියෙනවා නම් ඒකට කියනවා චිත්ත විසුද්ධිය කියලා හොඳට දන්නවා මේ හිත වැඩ කරන හැටි. ඔක්කොම නෙවෙයි පුළු පුළුවන් හරියට යانے යන තැන්වල ඒක නිකන් මේ හොරෙක් අල්ලන්න යොදවපු රහසොත්තු සීවේ පුද්ගලයෙක් පැත්තකට වෙලා හොරාට තේරෙන්නේ නැති වෙන විදිහට නිරීක්ෂණය කරගෙන ඉන්නවා වරින් වර ෆොටෝ එකක් ගන්න නැත්නම් වීඩියෝ කර ගන්නවා දැක ගන්නවා මේ පුද්ගලයා මේ මේ ඇඳුම් ඇඳගෙන මේ මේ වෙලාවට මේ මේ තැන් වලින් ඇවිල්ලා මේ මේ විදිහට සැක උපදවන විදිහට වැඩ කරනවා කියලා මේ නිලැඳු ගැනගත්ත පොලිස් කාර්යය බලනවා වගේ නෙවෙයි බලන්නේ. සිවිල් ඇඳුමෙන් ගිය රහසොත්තු බලන කෙනෙක් වගේ මේ හිත වැඩ කරන හැටි වෙන හිතකින් බලනවා. හරියට කියනවා නම් මේ වෙනමම වීඩියෝ කැමරා එකක් තියලා හිතට වැඩ කරන්න ආයි. හිතට භාවනා කරන්න ආයි. භාවනා කරන්න බලලා ඒ වීඩියෝ කැමරා එකේ තියෙන එක තමයි අපි මේ නිරීක්ෂණය කරලා කමඨාන් සුද්ධ කරනවට කතා කරන්නේ. ඉතින් ඒක මේ මෙම වචන වලට දැම්මට සමහරෙකුට හරි අමාරුයි තේරුම් අරගන්න. එක්කෝ ඒක ওই නාම රූප පරිච්ඡේ ඥාන කියන එක මහා ලොකුවට හිතාගෙන මේ ඒකට මේ දසපාරමිතා පිරෙන්න ඕනේ නැත්නම් ත්‍රි හේතුක වෙන්න ඕනේ নানা ප්‍රදේවල් කියන්න පටන් ගන්නවා. නමුත් සමහරු තේරුම් අර ගන්නවා කොයි විෂයක් හෝ රචනයක් ලියන්න කතා මාතෘකාව ලියලා හඳුන්වා දීම ලියලා කතා ශරීරය ලියලා ඒක නිගමනය කරන්න ඕන. එහෙම නැත්නම් උසාවියට කියලා කතා කරනකොට මේ අහවල් නඩුවේ මෙහෙමයි මම මෙහෙමයි අහවලා කියලා කියලා කතා කරනවා කෙලින්ම කතා කරනවා නම් එන්නේ වගේ දෙයක් මේකේ තියෙන. මේ ඉස්සරහට කතා කරන නඩුවට ඒ උසාවි භාෂාව ඉගෙන ගන්නවා දැන්. මේ සම්මුතියේ ඉඳලා પરමාර්ථයට යන්න හරියට මේ හාවට විදිනවා මිසක පඳුරට විදින්නේ නැති වෙන්න කියන දේ එල්ලෙට කතාකරනද මේ වෙලාවේ මොකද්ද අරමුණ මොන දාලා තියෙන්නේ අරමුණ මොකද්ද අභිමුඛ කරගෙන තියෙන්නේ කියන එක මේ වෙලාවේ කිව්වන එක මූල කර්මස්ථානයේ වුණත් වෙන දෙයක් වුණත් හරියට කිව්වට පස්සේ ඒකට වෙනමම ධර්මමේ වටිනාකමක් එනවා ඉතින් මේක යෝගාවචර උඟාවක් වෙලාවට තෝරනවා එයා හොඳයි කියන ටික විතරක් කියනවා එන්ට වැරදුනා කියන හිතෙන් දේවල් කමඨාන් භාෂාවට කමඨාන් සුද්ධ කිරීමට ඇතුල් කරන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වල්පල් මේ නන්නතර දේවල් දිගේ ගෙනියන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා උඟක් ඉවසීලෙන් ඕනේ මේ භාවනා කාලය කාර්යක්ෂම කරගන්න. ඒකද මේ නාම රූප පරිච්ඡේ ඥානි තාමත්ම වැදගත් සකස් කිරීමක් කරනවා බබෙක් ඉස්ලාම් මොන්ටිසෝරි පන්තියට ගිහිල්ලා හරියට විනාඩි 35 35ට පන්තියක මේ සින්දු කියන වෙලාව මේ නටන වෙලාව මේ අකුරු කියන වෙලාව මේ ඉලක්කම් කරන වෙලාව කියලා ඒ ගොනු කරගන්න එක. ඒක අර සෙල්ලම් කර කර හිටපු ළමෙක් පන්ති කරගෙනලා හරි අමාරුයි ඒ ඒ කීකරුකම ගන්න. නමුත් ඒ ටීචර්ස්ලාට පුරුදු කරනවා. ඒ කීරිමල් දරුවෝ ගහලා බැනලා කරන්න බෑ. එයාට මේ මනාප වෙන විදිහට කරන්න. ඒක නිසායි කියන හොඳට සක්මන් කරලා වාඩි වෙලා ඉරියව්ව හොඳට හදලා දීලා අර පොඩි දරුවෙකුට සලකනවා වගේ එයාට වැඩ කරන්න ඇරලා බලාගෙන ඉන්න ඕනේ. මේ අයියේ කියලා දුන්න එක කරනවද? එහෙම නැත්නම් තාමත් අර භාවනා කරන්න සතිය පිරු කරන්න ඉස්සර වෙලා තිබුණු නන්නත් අර හිතද තියෙන කියලා. ඉතින් මේ දේ හරියට අමුණ ගන්න බැරි නම් එහෙම නැත්නම් ගොනු කරගන්න බැරි නම් ඔය පස්සට එන විශාල ගැඹුරු දේවල් කවදාකවත් කරන්න බෑ. අන්තික මේ දෙයට මොනම සුදුසුකමක්වත් අවශ්‍යත් නැහැ. කිසිම අභිධර්මයක් මෙතන ඕන කරන්නේ කිසිම මේ මේ වෙන සුදුසුකම මොනක්වත් ඕන කරන්නේ මේ ඇති දේ ඇති හැටියට තව කෙනෙකුට කියන්න හදනවා වගේ. නැත්නම් ඇති දේ ඇති හැටියට තමන් නිර්වෘල අවබෝධ කිරීමෙන්ම සුද්ධියක් ලබනවා. ඒකට චිත්ත විසුද්ධිය කියන්න පුළුවන් නැත්නම් නාම රූප පරිච්ඡේද ඥානය කියන්න පුළුවන් මේවා වැටෙන්නේ ආරද්ධ විපස්සකයාගේ ගොනුව තුල. මෙන්න මේ විදිහට ලැබිච්ච චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධියට නගින වෙලාව කියලා කියන්නේ අර මෙනෙහි කරපු අරමුණ ආස්වාසය ආව මං ආස්වාසය මෙනෙහි කරා කියන එක ඒ ආස්වාසය මෙනෙහි කරා නම් නැත්නම් ආස්වාසයට හිත විතක්කය විහිදෙවනා ඒක අත ගන්නකොට මොනවද දැනුනේ මොනවද අත්විඳේ මොකද්ද ඒක විමසලා බලනකොට දැක්කේ කියලා ඒ අරමුණ මේ අරමුණ මේකයි මෙනෙහි කරුවේ මේම මට වැටහුනේ මේකයි කියන කාරණාව නැත්නම් විතක්කයක් යෙදුවනම් ਵਿਚාරය මොකද්ද කියලා දැනගන්න කාරණාව තමයි උතන මේ මේ අපි විශාල සංසාරගතව ගෙන ආපු දිට්ඨිය කඩන්න හේතු වෙන්නේ නැත්නම් සක්කාය දිට්ඨිය දුර්වල කරන්න හේතු වෙන්නේ ඒක නිසා හිතක් අරමුණකට විහිදුවාට පස්සේ නැත්නම් විතක්කේ මෙහෙව්වට පස්සේ නිකම්ම එන්න දෙන්නේ නැහැ. නිකන් එන්නේ නැහැ. අපි ගාන්ටාරයකට ගහපුවාම ඒ ගාන්ටාර ලෝහයට වැදුනට පස්සේ ඒකෙන් නිකුත් කරන නින්නාදෙන් ගාන්ටාරේ පැල්මක් තියෙනවා නැත්නම් ඒ ලෝහය මොකද්ද කියලා කියන්න පුළුවන්. තට්ටු කරන පාරෙන් තට්ටු කළොත් වැදුනොත් නින්නාදයක් එනවා. නින්නාදෙන් කියන්න පුළුවන් මැටි භාණ්ඩයක් නම් පුපුරලාද නැත්නම් හොඳට තියනවාද නැත්නම් මේ ලෝහය මොකද්ද කියන එක කියන්න පුළුවන්. ඒකේ ගැටුමක් ආවොත් දෙකක් ගැටුනොත් ඵලයක් එනවා. ඒ ඵලය ගැටුම නියෝජනය කරනවා. ඒ ගැටුම ගැටුමේ ස්වභාවය කියපාන. එතකොට මේ මේ ditthi visuddhiya සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා මේ දෙක ගැටෙන්න ඇරලා මෙනෙහි කරන හිත ගිහිල්ලා අරමුණට නම් වෙන්න ඇරලා ඒ නිකුත් වෙන ඒ නින්නාදේ එහෙම නැත්නම් තමයි දැනෙන උණුසුම් ගතිය සීචිල් ගතිය කම්පන ගතිය උණුසුම් මේ චංචල ගති ඒක තාමත්ම වැදගත් දේ විදිහට ආකාරයක් කාරලා ගත්ත ඉල්ලමක් වගේ එහෙම නැත්නම් ගෞතනක් බතක් කරලා ගන්න අස්වැන්න වගේ මේ ටික තෝරගන්න ගත්තොත් තෝරන බලට මෙහෙවීම කළොත් නොබෝ වෙලාවකින් ඒ යෝගාවචරයට ඒ යන යන මියදවන විහිදවන අවස්ථාවේ අරමුණේ හිත ගන්න අරමුණෙන් හිත ගන්නයේ <clears throat> ධර්ම රසය එකින් එක එකින් එක මල් මාලයකට මල් ලමුනනා වගේ භාජනයකට වතුර දාන්න භාජනේ පිරෙන්නා වගේ බොහොම ඉක්මනට ඒ අරමුණේ දැකගත හැකි සියලු පැතිකඩ අපි අර මුලින් මුලින් කිව්වාගේ 11 ආකාර පැතිකඩ බොහොම ඉක්මනට පිරෙන්න පටන් ගන්නවා වෙන විදිහට කියනවනම් එකම ජොබ් එකේ වැඩි කාලයක් ඉන්නකොට යාට ඒ එක්ස්පීරියන්ස් කවුන්ට් වෙන්න පටන් ගන්නවා එතකොට එතන තල තුනක් කෙනෙක් බාඩපත් වෙනවා. මම ජොබ් මාරු කරලා හරි මේ යන්න පටන් අරගත්තොත් ඉතින් ඊගාව එක්කන රසාවක් දෙන්න ඉස්සලා කැමැති වෙන්නේ නැහැ. ඊ තමයි ඒක තනක හිටියේ නැති කියලාවත් හරි ආනවා. ඒ වගේ තමයි අරමුණට ගියාට පස්සේ රැකියාවක් කරනවා. රැකියාවේ වෘත්තීය පුහුණුව ගන්න ඕන. ඒ වගේ අරමුණ මූල කර්මස්ථානේ වෙන්න පුළුවන්, බාධාක ධර්මයක් වෙන්න පුළුවන්, ද්විතීය කර්මස්ථානය කොයි එකට ගියත් හොඳට මතක තියාගන්න ඕනේ. දෙකක් එකට ගැටුනොත් අරමුණ සහ නැත්නම් නාම රූප දෙක එකට හැප්පෙනකොට එයින් ඇති වෙන ඵලය එහෙම නැත්නම් මේ ద్వාර ආරම්මන තදුපපන්න කියලා ద్వාරයකට ඇවිල්ලා අරමුණක් වැදුනට පස්සේ එයින් නිකුත් වෙන එයින් නිපන් දේ අනුංගයේ දෙයක් වගේ බලලා තුන් වෙන්නකොට වාර්තාගත කරනවා වගේ අදහසකින් ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණයේ ඒ ධර්මයෙන් ලැබිය යුතු ධර්ම රසය ලබන අතර රාගයට, ద్వේෂයට, මෝහයට මොන මිඩක්වත් නැති වෙනවා. ඉගෙනසා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි වශයෙන් කියලා ditthi විසුද්ධියට යනකොට ඒ විසුද්ධිය යෝගාවචරයා කියන ඒක මෙහෙමයි විස්තර කරන්න වෙන්නේ මේ යෝගාවචරය කියන එක කංශ භාණ්ඩයක් නං යෝගාවචරය කියලා කියන්නේ හොඳට මේ ගාන්ටාරයක් නැත්තම් ලෝක ලෝහ භාණ්ඩයක් තියෙනවා. හොඳට හදලා ඒ නිසා ඒකට තට්ටු කරනකොටම හොඳ නින්නාද වෙන භාණ්ඩයක් කියලා හිතමු. ඉතින් ඒකට තට්ටු කිරිල්ලෙන් තමයි අපි දැනගන්නේ ඒක පුපුරලාද කැඩිලාද නැද්ද කියලා. ඉතින් යෝගාවචරය පටන් ගන්නකොට යාගේ සක්කාය දිට්ඨිය මේ වගේ මේ ලෝහ භාණ්ඩයක් කැඩිච්ච නැති ලෝහ භාණ්ඩයක් වගේ හරියට ප්‍රතික්‍රියා කරනවා. තට්ටු කෙරුවොත් ඊට සමාන නින්නාරයක් දෙනවා. මෙම තට්ටු කර කර තට්ටු කර කර තට්ටු කර කර යනකොට ඒ ලෝහ භාණ්ඩේ වෙලාවක මේ ඇතුලේ බලන්න බලන්න අරමුණ ඇතුලේ ආස්වාසේ හෝ ප්‍රස්වාසේ හෝ පිම්බීමේ හෝ ඇකිලීමේ මේකේ උණුසුම් සිසිල් කම්පන චංචල ගති මිස මොනම ආත්මීය ස්වරූපයක්වත් මේකේ කොච්චර බැලුවක්වත් දකින්න හම්බ වෙන්නේ. ඒ නිසා මෙහෙම අරමුණටම හිත මෙහෙවමින් මෙහෙවන මෙහෙවන වෙලාවේ Taman දකින උණුසුම, සිසිලස, කම්පන ගති, චංචල ගති බලනකොට යෝගාචර දැනගත්තත් නැතරගත් නොදැනගත්තත් ඉතෙක් උස්සගෙන ආපු මේ මමේ කියාගන්න එක නැත්තම් මේ ජීවාත්මය හෝ පරමාත්මය කියලා එකක් හම්බ වෙන්නේ නැති ගතිය නිසා ඒ සක්කාය දිට්ඨිය පැලිරි යන්න පටන් ගන්නවා. නිතිකල් කර තියාගෙන ආපු ඒ ඝන බහලව පැවතිච්ච සක්කාය දිට්ඨිය පැලිරි යන්න පටන් ගන්නවා. ඒක කියනවා මේ මේක හිතා ගන්න අමාරුයි ඒක මේ සාමාන්‍යයෙන් උපමා මාර්ගයෙන් කියනවා විශාල සවිශක්තිමත් පාලමක් තියෙනවා තියෙනවා නම් ඒ හොද්දටම ඉංජිනේරු ශිල්පෙන් නිපදවන පාලමක් ඒක විශාල කොටනැගිල්ලක් නැත්නම් විශාල ආකෘතියක් ඒ වුණත් ඒ ගොඩනැගිල්ලේ හරියටම ගුරුත්ව කේන්ද්‍රයට ගම්මිරි සැටයකින් ගැහුවොත් හරියටම මධ්‍ය ලක්ෂයට ගම්මිරි සැටයෙන් ගැහුවොත් ඒ ගම්මිරි සැටේ වදින වේගය මුළු පාලම පුරාම පැතිරෙනවා කියන්නේ. ඒ ඒක වළක්වන්න බෑ. හැබැයි හරියට ගහන්න ඕනේ මේ මධ්‍ය ලක්ෂයට. අපි කියන ගුරුත්ව කේන්ද්‍රය කියලා භෞතික විද්‍යාවේ. ඒ නිසා ජිල් බෝලකින් ගැහුවොත් මොන තරම් විශාල පාලමක් වුණත් හරියට ගහනකොට මුළු පාලම පුරාම ඒ කම්පන වේගය පැතිරෙනවා. ඉතින් කවුරු හරි දක්ෂ වුණොත් ඒක කම්පන වේගය කියන්නේ දෝලනයක්. ඒ දෝලනය එහාට ගිහිල්ලා මෙහාට එනකොට හරියට වෙලාවට තව වීදුරු බෝලකින් ගැහුවොත් අර දෝලන වේගය එකමාරක් දෙකකට පැතිරෙන්න ඉඩ තියෙනවා. ඒ ගිහිල්ලා එනකොට තවත් වීදුරු බෝලකින් ගැහුවොත් මේ දෝලන වේගය එnde එnde එnde එnde එකින් එකට එකින් එකට කස කැවෙන්න පටන් ගන්නවා. අන්තිම පාලම කුඩු කරලා දාන්න පුළුවන් කියන නිසා ඕනම විශාල පාලමක් ජිල් බෝල් එකෙන් කඩන්න පුළුවන් කියන හැබැයි කොච්චර ගහන්න වෙයිද දන්නේ හැබැයි ගහනකොට හරියටම ඒ තරංග ආයාමයේ දැනගෙන හරියට විදකන විදකන විදකන ගියොත් කඩන්න පුළුවන් ඒකේ ඇති වෙන කම්පනේ ඒක නාස්ති කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මේ නිසා ආමුදාවේ කට්ටිය පාලමක් උඩින් යනකොට මාච් කරන්න දෙන්නේ මොකද ඒ පය තියෙන වේගේ බැරි වෙලා හරි පාලමේ කම්පන වේගයට ආවුනොත් පුපුරලා කැඩෙනවා. ඒ නිසා පාලමක් උඩින් යනකොට කියනවා ඒ රිද්ම් එකට යන්න එපා නිකන් ආවට ගියට යන්නයි කියලා. එහෙම නැත්නම් ඒ මේ වේගයත් එක්ක ඒ යන ප්ලැටුන් එකේ වේගය සම වුණොත් කඩලා යනවා. මෙන්න මේ වගේ මේ සංසාරේ පුරාවට ගෙනාපු මේ මම මාගේ කියාගෙන දෙයට එන්න එන අරමුණ අරමුණ දැනගෙන ඒකේ තියෙන මේ උණුසුම මේ සිසිලස මේ කම්පණය මේ චංචලය මේ මෘදු ගතිය මේ තද ගතිය කියලා අඳුර ගන්න පුළුවන් වුණොත් ඒ විතක්කේ වදින්න වදින්න වදින්න ඒන හැම විතක්කයක්ම විමසුනුනේ බලන්න බලන්න බලන්න ගියාම මේක කඩලා යන දවස් හතකට වැඩි යන්නේ නැහැ ඒකයි සරුවත්නාංශයේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරේ හරියට මේ සතිය හරියටම අරමුණට බලලා පෙකණියටම ගැහුවොත් නැත්තම් අපේ සිංහල වචන කියන්නේ කැවුත්තරම විද්දොත් වැඩි කල් මේ සතන් නටන්නේ ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝ එන්නේ සක්කාය දිටේ එන එනාපු දාලටම ගෙදර ගෙනියන්න බලාගෙන. ඉතින් මේක පුපුරනකොට හරි බයක් ඇති වෙනවා. අයියෝ ඇඟ සහලවන්න ගත්තා, දාඩිය දාන්න ගත්තා. ඉතින් මේක ඊට පැන්ඩෝල් ගන්න. ඉතින් ගිහිල්ලා බාම් ගන්න. ඉතින් කියන කොන් දෙකක් වමාවා බඩ එකක් වමාවා මට ඔළුව තද වුණා වමනේ යන්න ආවා. ඉතින් අර සක්කාය දිට්ඨිය පුපුරගෙන එනකොටම ස්පෙෂලිස්ට්ලගේ පොලිමේ තමයි ගිහිල්ලා දකින්න හම්බෙන්නේ. එහෙනම් වදේ ගහන්න නැතුව නිකන් ඉන්න එකයි තියෙන්නේ. මේ අහකට මේ මන්ත්‍රේ මැතුරුවොත් ඌ ඇවිසිලා එනවමයි. මේ මේ සංස්කාර ධර්ම ඇවිස්සෙනවමයි. ඉතින් තුන්වෙනි හතරවෙනි දවසේ වෙනකොට තීන් ඔන්න පටන් අර ගන්නවා. අතන කැත්තුම් මෙතන පිපිරුම් ඒ කැස්සක් එනවා කිඹිසක් එනවා. ඉතින් ඒ නරිවන්දන් තමයි. ඒ මොකද මේ තමන්ගේ දිච්චියේ තියෙන දුර්ලකම මේ සතිපට්ඨාන ක්‍රමේ ඒකාන්තෙම හරියන බාට බුදුහාමුදුරුවෝ අත පොළොවේ ගහලා දේශනා කරලා තියෙනවා. ඔබ භාවනා කරගෙන මේක වැඩිගෙන වැඩිගෙන එනකොට පාලමට ජිල් බෝල ගන්න වැඩිගෙන එනකොට ඒක හතිකොන පැලිරියනවා. මේක දරන්න බෑ. මේක දරන්න බෑ මොකද සංසාරයක් මේක අරසා කරන උණුතුරෙන් නාවගෙන ඇල්වතුරෙන් පොඟවගෙන පවුඩර් දාගෙන නානා ප්‍රදේවලින් කරගෙන ආපු දේවල් අයියෝ මෙහෙම බල බලා එහෙම පෙපුරු ගහන්න දෙන්න පුළුවන්ද එහෙම මේ පැලහිරියන්න දෙන්න පුළුවන්ද කියලා ඉතින් ධන වඩාගෙන හොස්සේ තියාන ඉඹ ඉඹ ඉතින් සක්කාය දිට්ටි වට ඉතින් සමේ දිට්ටි විසුද්ධි අවස්ථාව වෙනකොට ඉතින් යකා පරල වෙනවා ඉතින් සහලවන්න ගන්නවා ඉතින් ඇඟ පුරා නලියන්න පටන් ගන්නවා. ඉතින් අරක එනවා මේක එනවා. ඉතින් යෝගාවචරයට හීනකින් අතිතන්න බෑ. මේ අරමුණ මෙනෙහි කරනකොට මේ කවදාකවත් හරියරේ නැති මේ කක්කුඹ පුරුන් ඉන්නේ කොහොමද? මෙනෙහි නොකර ඉන්නකොට ආයේ ෂෝක් එකට බබා ඉන්නවා. කිසි කරදරයක් නැහැ. සක්මන් කරනකොට විසි වෙන්න පටන් ගන්නවා. නිකන් බීමත් වෙලා වගේ. හොඳටම දන්නවා මොකොත් නැතෝ නිකන් සාමාන්‍ය හිත තියෙනවනේ මොකොත් වෙන්නේ නැහැ. මේකටත් වැඩි ප්‍රතිඵලයක් මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ භාවනාවේ. ඉතින් කවුද මේක ප්‍රතිඵලයක් විදිහට ගන්න? මුගදෙනේ කේන්දර බලන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් බෙහෙත් වල සරර හොයනවා. එහෙම නැත්නම් සැක උපදවනවා. මෙහෙම ගිහිල්ලා බැරි වෙලාවත් අංශ භාගයට එහෙම ගියොත් එහෙම නැත්නම් බැරි වෙලාවකත් දිගට යන ලෙඩක් ආවොත් එහෙම නැත්නම් මේ පිස්සු ඇතුනොත් ඉතින් එහෙමනම් යක්කොණ්ඩ බය නම් සෝනේ ගෙවල් හදන්න එපා. යෝනිකවල හැදුවොත් ඉතින් දැනගන්න ඕනේ මනුස්සයෙක් වෙනවා අමනුස්සයෙක් වෙනවා කොයි එකක් වෙන්නේ කියලා. ඒ නිසා මේ ditthi visuddhiය තමයි පළවෙනිම මේ කම්පන චංචල වේග දෙන තැන. ඉතින් ඒක හරහා යනවයි කියන එක ඒක ලේසි වැඩක් නෙවෙයි. නිසා සරුවචන් සඳහන් කරන මේ ditthi visuddhi අවස්ථාව තමයි ධම්මටිචිය ලබන තැන. එහෙම නැත්නම් ඒ අරමුණක් ගැන කතා කරනවා නම් අපි සාමාන්‍ය වෙනම පැත්තක මේ ප්‍රශ්න දිහා බලන්න හදනවා නම් ආස්වාද ප්‍රසවාසයේ හොඳට දැපෙන දමා ගත්තට පස්සේ ආස්වාසේ හට ගන්න හැටි දකින්න පටන් ගන්නකොට අර නිතරම ආස්වාස ප්‍රසවාසයේ එනේන එක බලන්න පුළුවන් තරම් එකලස් කරගත්ත හිත ආස්වාසේ එන්නත් ඉස්සර වෙලා සතිය පිටවන හට ගන්න තැන බලන්න පටන් ගන්නකොට තමයි මේ සහලවිල්ල එන්න පටන් ගන්නේ. බුදුම විදියට ඇඟ සහලවනවා. ඒ නැත්නම් හරියට අර පාලමට හරියට ජිල් බෝලේ වදිනවා. හරියටම ගුරුත්ව කේන්දරයට වදිනවා. වදිනකොට ඒ යෝගාචරය තේනවා సంతානෙම සහලවනවා. හිතිලි පද්ධතියත් කයත්. මේක ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනකොට මේක මොනවත් නැහැ මේ මේ කපුව පරල වුණා වගේ. එහෙ නැත්නම් මුරත් වෙච්ච කබලකට අබෑට දාලා පුපුරු ගහන්නා වගේ. එහෙම නැත්නම් විශාල දියකඩකට වැස්ස වෙනකොලාට වගේ ඉතින් එන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී හරි අමාරුයි මේ සක්කාය දිට්ඨි බිඳීම පටන් ගත්ත මේ මේක මම දිගටම ධෛර්යයෙන් ශක්තියෙන් වීරියෙන් පරාක්‍රමයෙන් ඉදිරියට යන්න ඕන කියන එක නෙවෙයි කල්පනා වෙන්නේ මේක අරස කරන්න ඕනේ කියලා. නැවතත් ඇද්ද ගැටලා බැලුවොත් මොකද වෙන්නේ? එනත එතකොට ආශ්‍රද ප්‍රසවාසයේ ආරම්භයේ අවසානයේ කියන අර සියුම්තන් දකින්නකොට මොකක් හරි පැටලයි කියලා හයියෙන් හුස්ම ගන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් සැක කරනවා මේ හුස්ම දිහා බලාන දිල්ලෙ මෙච්චර කොහොමද මේ సంతානයක් සහලවන්නේ කියලා. එනිසා මෙතෙන්දී යෝගාවචරයට සෑහෙන අභියෝගයකට එහෙම නැත්නම් කාය ජීවිත নিরপেক্ষ භාවයකට බිල්ලක් ඉල්ලන තැනකට එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ සතිය එතකොට හරියට ට්‍රයිපෝඩ් එකක් උඩ හයි කරවතුවක් වගේ එල්ලේ ගත්තා නම් ඊට පස්සේ තියන්න තියන්න වදින්නේ මෙතෙන්ම තමයි. මේ වෙනකොට ඒ තරම් හරි එකලසක් ඇවිල්ලා අර තදුපග විදි වාහනට්ටේන එහෙම නැත්නම් ඒක රසට්ටේන කියන විදිහට එකම දෙයට විහිදවන්න පටන් ගන්නවා. ඒ විහිදුවන එක කඩන්නෙම ඇතුළෙන්ම ඇති වෙන සැකයක් තමයි. ඇතුළෙන්ම සැකයක් වෙනවා. මේ සක්කායදිට කැඩලා යනකොට වංචනික ධර්ම නිසා, ප්‍රපංච ධර්ම නිසා, ෂටගති නිසා, මායාවේ ගති නිසා নানা ආකාර ගොඩ පෙරක දෝරුකම් හිතෙන් එන්න පටන් ගන්නවා. එක පැත්තකින් ඒ ගෙනාපු ඒ ඝන පහළ වෙච්ච සක්කාය දිට්ඨිය පුපුරු ගහගෙන පුපුරු ගහන සහලවගෙන කැඩි බිඳීගෙන යනවා. අනිත් පැත්තෙන් සම්පූර්ණ වංචනික විදියට මේක ආරස්සාකරනද එහෙම නැත්නම් සංසාරේ පවත්තනද අර වෙන ඒක විනාශයක් විදියට දැකලා ඒක නතරකරනද දෙපැත්තෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් සා එතන නිකන් මඩේ හිටෝපින්නක් වගේ චපල ගති පහළ වෙනවා. ඉතින් ඒක මේ අරමුණේ මුල දැකීම කියලා තමයි මේකට පෙන්වන්නේ. එහෙම නැත්නම් පච්චේ පරිග්‍රහ ඥාන කියලා ප්‍රත්‍ය දැක ගන්නවා. ආස්වාසය කොහින්දලා දෙන්නේ? ප්‍රස්වාසය කොහින්දලා දෙන්නේ? කේන්තියක් එනකොට කොහින්දලා දෙන්නේ? ආසාවක් එනකොට කොහින්දලා දෙන්නේ? බයක් එනකොට කොහින්දලා දෙන්නේ කියලා මුල බලන්න පටන් ගන්න එකයි මෙතන සාමාන්‍ය යෝගාවචරයා දැන හෝ නොදැන සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ සංස්කාර ධර්ම තේරුම් ගන්නකොට පෘථග්ජන සංස්කාර දකින්නේ ඇති වෙච්ච ඝන බහල වෙච්ච ගොරෝසු පැත්ත විතරයි. ඒ නිසා යෝගාවචරයට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම වෙන්න සංස්කාරෙ ඉන්න ඇරලා උඹට මේ සංසාරයෙන් ගැලවෙන්න ඕන නම් මේක එන්න මුල ආරම්භය. උපාදේ දැක ගන්නා පැත්තට මෙහෙවන්න ඉච්චරයි යෝගාවචර විසින් කළ යුත්තේ. සරල කරනවා. අන්නේ විදිහට උපාදේ දකින්න හදනකොට භාවනා ක්‍රමේ හරිනම් සහලවනවා. නොදැක්ක පැති රාශියක් පේන්න පටන් අර ගන්නවා. ඒක තර්ක මනසට තද්ද බල අභියෝගයක් වෙනවා. එහෙම නැත්නම් අපේ දිට්ඨියට ප්‍රධාන බලපෑමක් ඇති කරනවා. ඒ විදිහට දිගින් දිගටම දිගින් දිගටම හට ගන්න පැත්ත උපාදේ බල බල බල බල බල බල ඉන්නකොට ඒ තියෙන අර මාර බලවේගෙ ඉන්නා වගේ අභියෝගෙ එද්දිම දිගට කර කර කර කර හිටියොත් ඒ යෝගාචර ලැබෙන ඥාන පච්චේ පරිග්‍රහ ඥාන කියන මේක ධම්මටිතිය කියලා කියනවා චුල්ලසෝතපන්නයි කියන තරමට යනකම පසු කාලින ආචාර්යවරු මේක මේ නම්බු කරලා තියෙන මේ ඥානෙට. හැබැයි තාම යෝගාවචරය ආරද්ධ විපස්සකේ තාම හරියටම භාවනාවට බහැලා නැහැ. මෙතෙන්දි පරීක්ෂා කරලා ඊගාවෙකට දාන්න. ඒ කියන්නේ මෙතෙන්දිම 190 ගාණක් විතර බහැලෙනවා. කිසි කෙනෙකුට ඕනකමක් නැහැ මේ සත්‍ය දකින්ද නැත්නම් හට ගන්න හැටි දකින්ද එහෙම නැත්නම් මේ සක්කාය දිට්ඨිය කඩාවැටීමක් දකින්ද ඉතින් ඒත්තු කරන්නේ මේ ආයසරයක් අර පුපුරුපු සක්කාය දිට්ඨිය වැල්ඩින් කරගෙන හදාගෙන හයියට අල්ලගෙන ගෙදර යන එක තමයි. ළඟම තියෙන වෙල්ඩින් සාප්පුවට ගිහිල්ලා හදාගන්න. ඒ නිසා බටහිර මානසික විද්‍යාව ගැන කතා කරනකොට කවමදාකවත් සෞඛ්‍ය සම්පන්න මනසක් ගැන හැඟීමක් නැති බටහිර මානසිකත්වය භාවනා කරලා හම්බෙන ප්‍රතිඵලයක් දකින්නේ මානසික දුර්ලභමක් කියලා. එනිසා ඒ කෙනෙකුට ඒ කෙනෙකුගේ උපදෙස් අරගෙන මොකද මේ මහා මනුෂයා දන්නේ නැති නිසා සෞඛ්‍ය සම්පන්න මනසක් කියන්නේ මොකද්ද කියලා එහෙම කෙනෙකුට කවදාකවත් අමාරුයි මේ භාවනා කිරීමෙන් සෞඛ්‍ය සම්පන්නව භාවනා වැඩනකොට මේ සක්කාය දිටේ කඩාගෙන යනකොට ඒ යෝගාචර මේක කාගෙන ශ්‍රද්ධාවෙන් කුසල ඡන්දයෙන් අදිමොක්ක චෛසිකෙන් ඉදිරියට යන්නේකක් බටහිරට ඉගෙන ගන්න සෑහෙන කාලයක් යයි. ඒගොල්ලන්ට ඒක පේන්නේ මෙච්චර ලස්සන තියුණු මානසිකත්වයක් දෙදරවල හැරියා කියලා. කුපුරු ගැස්සෙව්වයි කියලා. ඒ නිසා මන් සක්කාය දිටි සහිත එහෙම නැත්නම් දෙවියෙක් ඉන්නවා බ්‍රහ්මෙක් ඉන්නවා මෞංකාරයෙක් ඉන්නවා හැම කෙනෙක් තුළම ආත්මයක් තියෙනවා කියන කෙනෙක් මෙවැනි સંદર્ભයක් විග්‍රහ කරන්න ගත්තොත් මුල මැදග තුනීම වැරදිලා තියෙනවා. නමුත් ආශ්‍යාකරේ අපි පෙන්ලා දෙනවා බුදුචානන්සේ දීපු ධර්මය අනුව යම් කිසි කෙනෙක්ගේ තමන්ගේ මෙතෙක් ගෙන ආපු ඒ ඝන බහල ඇදහිල්ල මම වෙමි කියන අදහස අරමුණකට පුංචි කරලා ඒ අරමුණේ තියෙන හුදු හතරමහා ධාතුන් පමණයි ලක්ෂ කෝටි වාරයක් බැලුවත් ඉන්හිහට දෙයක් නැහැ. ඒ නිසා මේක හුදු මනක්කල්පිතයක් පමණයි කියලා තේරෙන්න පටන් ගන්න වෙලාවේදී ඉදිරියට යන්න නම් ඒ යෝගාවචරයා හුදු චිත්තවිසුද්ධියෙන් අතර වෙන්න නරකයි. චිත්තවිසුද්ධියෙන් අතර වෙනකොට වෙන්නේ සක්කාය චිත්තිය ඝන බහල වෙන එකයි. වෙන්න බොහොම ඉඩ තියෙනවා. ඒ තීති ඒ චිත්තවිසුද්ධිය පාවිච්චි කරලා ditthi විසුද්ධියකට යනවා කියන තැන තීරණාත්මකයි. එහෙ නැත්තම් සුද්ධ වශයෙන් කියසකි යෝගාචර විපස්සනාවට වීචකොල දානවා කියන්නේ. විපස්සනාට ඇදලා යන වෙලාව. මේකෙන් බලන්න පුළුවන් මේ යෝගාචර කේල් ගහ කණ්ඩ දෙන්නේ පොල් ගහ කණ්ඩ දෙන්නේ කියලා. ඒන ලකුණු වලදී සහ සැලෙන ගතියෙන් එහෙම නැත්නම් සැක උපදවන ගතියෙන් එහෙම නැත්නම් පසුබාන ගතියෙන් තේරෙන පටන් අර ගන්නවා ධර්මයේ කොච්චර තෙද බල සම්පන්න වුණත් අර සක්කාය දිට්ඨිය අධිකකම නිසා, නිත්‍ය සංඥාව අධික නිසා, සුඛ සංඥාව, සුභ සංඥාව අධික නිසා ඒ කෙනාට ඒකේ රසයක් තේරෙන්නේ පේන්නේ සහලවන ගතියක්, අනිශ්චිත භාවයක්, අසරණ ගතියක්, පාළු ගතියක්, තනි වෙච්ච ගතියක්, රහෙන් කොන් කරනවා වගේ දරා ගන්න බැරි ගතියක් එනවා. ඉතින් එතෙන්දී කල්යාණ ගතිය එහෙම නැත්නම් සත්පුරුෂ ගතිය ප්‍රගමණය සම්පූර්ණ වැට උඩ තියෙනවා. භාවනා කරන 140කට 50කට විතර වගේ මෙතෙන්ට එන්න පුළුවන්. නමුත් කන කස්බාව වියසුදුරෙන් දකින්න තරමටවත් මේක හරි පාර කියලා සැකහැර දරගන්න බැරි නිසා මේ ditthi visuddhiyen පස්සේ එන විසුද්ධියට කියන්නේ කාංකා විතරන විසුද්ධිය කියලා මේ වෙච්ච දේ මේ මේ ඔක්කොම ඔක්කොම ගොජ දාන්න තලවන්න පටන් අර ගන්නකොට සැකහැරලා මේ තමයි ධම්මටිත්‍ය මේක සඳහා සෑහෙන කැපකිරීමක් කරන්න ඕන කියලා ඉදිරියට යන්න නම් ඒක මේ මේ ආසන්නේ මොන විචල්්‍ය සාධකයේද ආසන්නම කාරණාව කියලා කියන්න අමාරුයි. ශ්‍රද්ධාව සෑහෙන බගකීමක් කරනවා ඊට. ඒක නිසා සමහරු මේ ශ්‍රද්ධාව අධික නිසා මේක කරන්න ගියාට ප්‍රඥාවෙන් අනුබලතාවය ලැබෙන්නේ නැති වුණොත් එහෙම ඒත් සමහරලාවට භාවනා කරලා අසමබර මානසික තත්ත්වවලටපත් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි සද්ධාව අවශ්‍යයි. දෙක හොඳ සීලයක් තියෙන්න ඕනේ. Tamanට හොඳ විශ්වාසයක් තියෙන්න ඕනේ මම මේ යන්නේ කවුරුත් රවට්ටන්න නෙවෙයි කායික මානසික සෞඛ්‍ය තියෙන්න ඕනේ. ඒ වගේම අදිමුක්ඛය කියලා මේ පෙර දැක්ම ඉස්සරහට මම යන්නේ මෙන්න මේ වගේ කැපකිරීමක් කරපු ආර්යයන් වහන්සලා ගිය පාරකට ඒ නිසා මට වෙන වෙනම මේ කියන්න බෑ. දෙතවර හිතකින් මේක යන්න බෑ. උදන්න බලාගෙන යන්න ඕන කියන එක තමයි ඒ කාංකා විතරන විසුද්ධිය ඇති වෙන්නේ කාංකා විතරන විසුද්ධිය එනකොට යෝගාවචරයේ අරමුණ මැදයි මුලයි විතරක් නෙවෙයි අරමුණ මුල හරහා මුල පටන් ගන්න මැද හරහා යාන්තමට අග දකින්න පටන් ගන්නවා ආශ්වාසයක් ලාවට පටන් ගත්තට එහා සමාන වේගයකින් හිමීට ඒක ගෙවම් කරනවා ආය ප්‍රශ්වාසයක් ලාවට පටන් ගත්තට ඒක ප්‍රකට වෙලා ආයෙ ගෙවිලා යනවා කියලා අරමුණේ මුල මැද අග කියන තුනම දකින්න පටන් අර ගන්නවා එහෙම නැත්නම් සංස්කාර ධර්ම ඉස්සල්ලාම බතාවට මුලමදාග උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ත්‍රිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති කියන එක රිත්තක් වශයෙන් කැටිත්තක් වශයෙන් දකින්න පටන් ගන්නවා අංශු වශයෙන් පරමාණු වශයෙන් දකින්න තරම් තාම සූක්ෂම වෙලා නැහැ නමුත් මේ පහට ගන්නා තාක් දේවල් විවේකීව බලන් හිටියොත් නැති වෙන සුළුයි කියන එක ඉස්සල්ලාම තේරුම් ගන්න. ඒක නිසා ඒ සැකහැරලා ගිය මනුස්සයාට හොඳට දැක ගන්න පුළුවන් ඉස්සල සාමාන්‍ය භාවනාව නැගිටින තරම් වෙච්ච වේදනාවක් දැන් බලන ඉන්නකොට ඒක ගෙවන් වෙන හැටි දකින්න පුළුවන්. ඒ වගේම ඉස්සල්ලා අනේ මට භාවනා කරන්න බෑ හිතවිලි තියෙනවා කිව්වට මේ ඉවසන මනුස්සයර පේනවා හිතවිලි වෙලාවට ගියා පස්සේ නතරලා යනවා. මෙයා වැස්සක් වෙයිලා පායලා ගියා වගේ. එනතම මේ සද්ද ගෝසාවල් තිබුණට මේ ඉවසාගෙන කටයුතු කරන කරපේනවා කොච්චර බාහිරේ සද්ද තිබුණත් Tamange හිත අරමුණේ নিমগ্ন කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ හතරවෙනි විසුද්ධිය කියලා කියන්නේ සෑහෙන යෝගාවචරගේ දියුණුවක් පෙන්වනවා. බාධක ආවට ඒ බාධක වල හැපීමෙන් මෙයා පන්නරයක් ලබනවා. මේ කියන්නේ මතුවෙන තාක් දේවල් නැති වෙන ධර්ම සහිතයි කියන එක ලාවට යාන්තමට තේරෙන දේ මෙතනින් එහාට තමයි යෝගාවචර විපස්සකෙක් බවට එහෙම නැත්නම් සමාජිකත්වයේ ලබන්නේ විපස්සනා ලෝකෙට. හැබැයි මේ සමාජිකත්වයේ ස්ථිර එකක් නෙමෙයි. මේ පරියන්කේ හරි ගියාට ඊගාව පරියන්කේ පටන් ගත්ත දවසේ ආයේ මුල්ලක ඉඳලා යන්න වෙනවා. ඊයේ ලැබිච්ච එකෙන් හම්බෙන්නේ පොඩි මතක සුවඳ මතකයක් විතරයි. හැබැයි මුලින් ඉඳලා ආයේ උපයාසපයා ගන්න ඕනේ. එහෙම කිරීමෙන් කිරීමෙන් කිරීමෙන් තේරෙන පටන් ගන්නවා. ඒක පරියන්කේදී එකම අරමුණක් යන ඇද්දක වහගෙන සද්ද නැතුව ඉරියව හොල්ලන්නේ නැතුව මේක ගත්තට මේක සක්මනේදිත් මේ හෝ මේට හා සමාන ප්‍රමාණයකට අරමුණු සාමාන්‍ය ප්‍රමාණයක අභියෝග මැද ගන්න පුළුවන්ද කියලා. ඉස්සලා සාමාන්‍ය යෝගාවචරය සක්මන් කරන්නේ කියනවට කරන්නේ. නැත්තම් අපරාධ වෙලා නාස්ති කරනවා කියන අදහසින් කරන්නේ. නමුත් ඒ පරියංකේක සැකහැරලා දැනගන්න මට්ටමට ගිය කෙනාට තේනවා සක්මන අර පරිශනාගාරය කරපු දේ පරිශන පරිශනාගාරයේ ශේෂ්ත්‍රය කරන වෙලාවට වගේ සාමාන්‍ය විචල්්‍ය සාධක රාශියක් එක්ක මේ සමබර භාවයේ ගන්න හදනවා. ඊට පස්සේ එදනමත් ඉක්මන් කරලා ඉදිනදා වැඩක් කරනකොටත් අතුපතු ගන්නවා රෙද්දක් පෙරෙද්දක් හොදනවා එහෙම නැත්නම් පිගානක් හොදනකොටත් ඒ කටයුත්තේදී කරන දේට හිත යොදලා අඩු ගානේ වැසිකිලි කැසිකිලි කරනකොට අතුපතු ගන්නකොට යෙදෙන දෙයට හිත යොදලා කරන පටන් අරගත්තොත් එතකොට මට පරියංකයක තරම් එක yaadන සීරු ගතියක් නැති වුණාට යම් යම් වෙලාවක චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ සම්පatti උපයන්න ඉගෙන ගන්න. ඉපෙන ගන්නකොට තේරෙනවා ඒ ක්ෂණ සම්පත්තිය ඉපය ගන්නකොට ඒ චිත්තක්ෂණ ආනිසංස එතනම තියෙනවා. අර තේරෙන පටන් අර ගන්නවා මෙතෙන් එන්න නම් කිසිම මානසික ආතතියක් හිතේ තියෙන්න බෑ. හිත පිපිච්ච මලක් වගේ කහ කෑල දෙකට කැඩුවා වගේ ඒකටම එළඹිලා තියෙනවා. ඒව ගන්න පුළුවන් අතරින් මෙතනින්. නිකන් අබෑර පුපුරන්න වගේ තේරෙන පටන් ගන්නවා වරින් වර වරින් වර එදිනදා ජීවිතේ ගන්න පුළුවන්. ඒකට සැක හැරලා ජීවත් වෙන්න පටන් ගන්නවා මම ස්ත්‍රී වුණත් පුරුෂ වුණත්, ගෙවල් දොර හිටියත් මොන දේ කරත් මේ චිත්තක්ෂණයට වර්තමාන මොහොතට කෙටිමා පාර ඔය අපි හිතාගෙන කිසිම දෙයකින් පාද වෙන්නේ නැහැ. ඔක්කොම නිකන් මේ හිතින් හදාගත්ත හුඹස් බයක් විතරයි. නැත්නම් ඒකට තමයි කෙලස් කියලා කියන්නේ. බෑ නෑ අරක තියෙනවා මේක තියෙනවා කියලා নানা ආකාර නරිවන්දන් තමයි. මොක කවදාහරි සැකහැරලා දැනගත්තට පස්සේ පරියංකයක තරම් පිරිසුදු නැතුණාට මට අතනින් මෙතනින් පරියංක සක්මනේදී ජීඳා වැඩ කරනකොට මේ සතිය ලබා ගන්න පුළුවන් කියලා අර සැකහැර දැන ගැනීම කොයි ඉරියව්වෙත් කරන්න පුළුවන් ගතිය. උඟක් මේ අව탁සේරුවට යන්න නරකයි හැම කෙනාටම හැම ඉරියව්වෙදිම එන්න ඕනේ කියලා එහෙම එකක් නෑ. නමුත් එන කෙනෙක් ඉන්නවනම් කාර්යබහුල ජීවිතයක් ගත කර දෙන කෙනෙක් ඉන්නවනම් හිතා ගන්න ඕනේ මේකෙන් පේන්න පටන් ගන්නවා මේ සතිය කියන චෛසිකේ මොන්න තරම් බරවද්ද කියලා. ඒකයි සරුවචනසේ කියන්නේ මොය හිමාල පර්වතයට උනත් ගැහුවොත් දෙකට කරන්න පුළුවන් මේ තුච්ච අවිජ්ජාව ගැන මොකද්ද කතා කරන්න කියලා අහලා තියෙනවා. ඒ තරමටම සැකහැරන ගතියක් ඒ යෝගාචරයට එන්න පටන් අර ගන්නවා මේ ඔය සතර සතිපට්ඨාන නැත්නම් සති බෝධිපාක්ෂ ගැන කතා කරනවා නම් මේ වෙලාවට ඉන්ද්‍රිය මට්ටමට සතිය වැඩිලා ඒක දැන් බලයක් වෙන්න සති බලයක් වෙන්න මේ නිකන් කෙල්ලෙක් වැඩිවියපත් වෙන්න ලිංගිකව පරිණත භාවයට එන්න පොපියන වෙලාව වගේ එතෙන්ට එනකොට භාවනා ජීවිතය තාවත්ම විචිත්‍ර අවස්ථාවක් තියෙන්නේ. ඉතින් අර භාවනා මධ්‍යස්ථානක ඉන්නවනම් වගේ Tamanට මේක සීතියම දැක ගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි මෙහෙමයි මේක වෙන්නේ කියලා. ගෙවල් දොරවල් ඉන්නකොට මේවා නොවෙනව නෙමෙයි. නමුත් එතකොට අර ලස්සන වීදිය දැක ගන්න අමාරුයි. කාරණාව සිද්ධ වෙයි. මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා පෙළට ලස්සන දැක් ගන්න බෑ. ඒකයි සර්වඥාන්සේව පෙළ ගස්සලා පෙන්ලා දීලා තියෙන්නේ. නමුත් සිද්ධ වෙන්නේ නම් කාගේ වුණත් ඒක යම් කිසි න්‍යාය ක්‍රමයකට යන්නේ. ඒක නිසා මේ හතරවෙනි විසුද්ධිය කාංකා විතරන විසුද්ධිය ලැබනකොට පළවෙනි වතාවට බුදුන් දකින්න. පළවෙනි වතාවට ධර්මයේ දකින්නවා. ඒ දකින්නේ Taman තුලින්මයි. හරියට කොච්චර බාධා තියුණත් බාධක වෙලාවල් වල කලබල කරන්න යන්නේ කුණාට තියෙන වෙලාවේ නැවපදින්න යන්නේ කුණාට වෙලාවේදී නැව නැංගුරලා නතර කරන්න ඕන ඊට පස්සේ දැනගන්න ඕන කුණාට ඉවරනලා පස්සේ හුලගෙන වෙලාව තමයි නැවපදින්නේ ඉතින් අර මෝඩයෝ කරන්නේ මේ දැම්මම නිවන් දකින්න මේ වෙලාව නිවන් දකින්න ඕන කියලා අල්ල ගන්න කට්ටිය ගුණාට වෙලාවෙත් නැව පදින කොප්පෙරලා ගන්න. ඒ වගේ හරියට ඒ කල යුත්ත මේ වෙලාවදී මේක කරන්න ඕනේ මේ වෙලාවේ මේක කරන්න ඕනේ මට මේ පරියන්ක බැන මම සක්මන් කරනවා. සක්මන බැන මම පරිය මේ එදිනදා වැඩක් කරන එකට කරනවා කියලා ඒ සකස් කරගෙන ඒ තන වඩා ගන්න වැඩපිළිවෙලේ මේක දැන් ප්‍රායෝගිකත්වයේ සහ සාපේක්ෂක භාවය එන තමයි පටිච්චසමුප්පන්න ධර්මයකට ඉඳ තියාගෙන යන ගතිය ඒක මොනම ශාස්ත්‍රයකවත් ලෝකේ උගන්වන්නේ උගන්වන්න බෑ ඒ තරම් සියුම් කවදාකවත් අපි මේ මාතෘකාවට යන්නේ මේ භාවනා කරගෙන යනකොට විතර. මේ ඡායේ සැකහැර දැනගැනීම හරීම පළල් විෂයක්. පරියන්කේකදී අපි අන්තං දැක්කට එදා අපි සතුට උටපත් වුණාට ඒ ඉතිරි පැතිරි යන්න පටන් අරගත්තට පස්සේ තමන්ගේ ජීවිතේ අර මූලික පෞරුෂත්වයේ වෙනස්කම් රුචර්ජකම් වෙනස්කම් ඇඟට නොදැනි වෙන්න පටන් භාවනාවට සතියට සමාජයට අවශ්‍ය දේවල් ඉතුරු වෙලා ඒ අනවශ්‍ය යාළුවෝ අනවශ්‍ය අතිශෝක්ති අනවශ්‍ය ඇබ්බැහිකම් හිමීට හිමීට හිමීට හිමීට අර සතෙක්ගේ පරණ හැව ගැලවිලා ඇතුලෙන් තියෙන හැම මතුවෙන්න වගේ එන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී යොදන්න නරකයි මේ පඬිතකම් සාමාන්‍ය බුද්ධිය ඒකට වෙන්න අරන එකයි තියෙන්නේ. Taman කරන්නේ සතිය පවත්තන එක විතරයි. හැකිතාක් දුරට සත්‍ය ප්‍රාර්ථනාක විතරයි. ඉතින් ඒ ඒ දේ වෙනකොට ඒ අවුරුදු 2600ක් ගියත් බුදුහාමතුරන්ට මේ පුරුෂ ධම්ම සාර්ථී ගුණයක් තියෙන බව. පුරුෂයන් দমনය කරලා නිසිමකට යොමු කරවීමේ ශක්තියක් තියලා කියනකොට තියෙන බව අත්දකින්නකොට එදි තේරෙන පටන් අර ගන්නවා හරියට බුදුහාමුදුරුවෝ ජීවමානයි වගේ. එතන මේ ධර්මයක් කොහොමද මේ අවුරුදු 2600ක පණිවිඩයක් ඇවිල්ලා මේ වෙනස ඇති කරන්න කියලා කියනකොට තේරුම් ගන්න වෙන එක හුදු පටිසමුපාදයක් විතරයි. බැරි වෙලාවත් හිතුවොත් මගේ දක්ෂකමට කියලා එහෙනම් එතනම ඒ අර නිරව මේ නිර්හංකාරභාවයේ සරලභාවයේ භාවනා කරලා යනවා. මේක මම සාක්ෂි වෙනවා විතරයි. මගේ ස්ටේජ් එකේ තමයි නාටකම යන්නේ. හැබැයි නාටකම වෙනම කතාවක්. ඉතින් අපිට තියෙන නැවත නැවතත් ඒ ඒක කැඩි කැඩි හදන එකේ පුදුම විචිත්‍රකමක් තියෙනවා. පුදුම වටිනාකමක් තියෙනවා හැම වෙලාවෙම කඩ කඩ තමයි මේක හදන්නේ. හදනකොට හදනකොට හදනකොට හැම පරියන්කයකදී මට මෙන්න මේ විදිය සැකහැරලා දැනගන්න පුළුවන් තත්වයක් එනවා කියනකොට ඊටත් ඉස්සෙල්ලා තමයි ඇත්තටම මේ මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන්ද නැත්නම් චුල්ලසෝතාපන්න තත්ත්වයට යන්න පුළුවන්ද කියන ඇතුළතින් එන්න පටන් අර ගන්නවා මේ නිකන් ගඟටිනි කැපිල්ලක් නෙමෙයි මොකද්දෝ වර්ධනයක් සිදු වෙනවා කියලා. එනිසා ඒ කාංකාවිතන විසුද්ධිය කියන එක විපස්සනාවට පූර්ණ කාලීන බැස ගැනීමක් වෙනවා. ඒ මිනිස්යාට එතකොට එන මේ ගැම්ම. ඇබ්බැහි කියන වචනේ මම සමානට පාවිච්චි කරනවා. මං හිතන්නේ ලෝකෙ මොනම දෙයකටවත් වෙන ඇබ්බැහියකට වැඩිය තද බල ඇබ්බැහියක් මේකට එන්න පටන් ගන්නවා. ඒ වගේම ලෝක ධර්ම නතු වෙන්න පටන් ගන්නවා මේ පුද්ගලයාට. හැබැයි මේ පුද්ගලයාත් ඒකට අනුග්‍රහ කරන්න ඕන. වෙන විදිහකට කියනවා නම් ධර්මයේ මෙච්චර මට මම කියා ගන්න මේ ධර්මතාවයට සලකනවා නම් මම කියා ගන්නා ධර්මතාවය කොච්චරක් ධර්මයේ කෙරෙහි අනුග්‍රහ කළ යුතුද නැත්නම් සැදී පැහැදී කටයුතු කළ යුතුද කියන එක ඒට ඉස්සෙල්ලා කතා කරුවොත් නම් හීනකින්වත් හිතා ගන්න බැරි වැඩ මේ නිකන් අලියක්කට ඉන්දියාප්පයක් තියලා හාපනවා වගේ ඇම්බර්ලා යන්න පටන් ගන්නවා. එතෙන්ට එනකන් තමයි මේ ඔක්කොම මේ චරුචරු ආලවට්ටම් දෙයරම තියෙන්නේ. ඔතනින් එහාට ගියාට පස්සේ ඒ ධර්මයේ විශ්ින් ගත්ත වේගෙට අරගෙන යන්න පටන් අර ගන්නවා. ඉතින් අද මම හිතනවා අපි සෑහෙන වෙලාවක් ගත්ත නිසා මම මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මේ මහා සමුද්‍රයේ තියෙන මේ විවිධ මුතුමැණික් වගේ ਸਰුවචනංශ අපිට දීලා තියෙන මේ ධර්ම රත්නය අපි කොච්චරක් අත්දකලා තියෙනවද අපිට කොච්චරක් අත්දකින්න තියෙනවද ඒකෙන් අපිට තමන් තුළම තමන්ගේ විශ්වාසය ඇති වෙනවනම් එයා ඉතින් අභිරමණය කරනවා කියන කහන දෙයක් නැහැ. ඉතින් මේ අපි යොදන ප්‍රයත්න වල හැටියට ඒ ਸਰවචනාංශයේ ආඩම්බරේ මේ ප්‍රකාශ කරන අබිරමණයේ පිණිසම අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි සභාවේ කිවිතු කළ යුතු ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ප්‍රශ්න නැහැ පුදුමයි අපි සනස මම මේ කාලයක් තිස්සේ භාවනා කරගෙන එනකොට මම සතිය හරි සමාධිය හරි භාවනාවේ ලැබෙන ප්‍රතිඵලය කියලා හිතාගත්තේ මේ වර්ධනය කරේ කරන්න උත්සාහ කරේ මේ මේ නලලට දැනෙන හිර වෙන ගතිය. ඒක බොහොම මේ ප්‍රසන්න මේ ඒක ඒකටින් භාවනා කරනකොට භාවනාව හරි ගියා කියලා මං හිතන්නේ ඒ ගතියට තමයි. දැන් මේ භාවනාවේදීත් මුල දවස් කීපෙදී ඒක වර්ධනය වෙමින් වර්ධනය වෙමින් අන්තිමට පැය ගණන් ඒක අඛණ්ඩව පැය ගණන් නෙවෙයි පැයක්මාරක් අඛණ්ඩව තියෙන මට්ටමට එන්න පටන් ගත්තා. ඒ වුණාට දැන් මට සැකයක් තියෙනවා මේ ඒ ඒකට ඒක මට බාධාවක් වෙනවද ඒක බාධාවත්ද කියලා මොකද සක්මණේදී පවා හැම පියවරක් මේ කියන්නේ භාවනාව සූම් වෙලා මේ කකුල් මේ මේ අඩි වදින එකට ගමන් කරන එකට වදින එකට හොඳට හිත යනකොට එක වෙලාවකදී මේ මේ මේ නලට ඔළුවට සම්බන්ධ වෙනවා වගේ දැනෙනවා කකුල්. ඊට පස්සේ කකුල උස්සන ගානට මේ මෙතන ඇදීමකුත් එක්ක තමයි මේ ඒක දැනෙන්නේ. මට මම මේ හෙට වංශයෙන් අවනා සුද්ධනට අහන්න ඉట్లත් මම මේ කාටත් ප්‍රයෝජන වෙයි කියලා අහන්නේ. මේ මට පැහැදිලි කරලා දෙන්න සවනංශ ඒක මම මේ ඒක වැරදීමක්ද සාමට වැඩියෙන්ම දැනගන්න ඕනේ සතිය කියන එක මේ ශරීරයේ කොහෙට හරි දැනෙනවා කියන එක හරිද? නැත්නම් සතිය දැනෙන්නේ කොහෙට? කොහොමද? ඒක සතිය කියන්නේ රූප ධර්මයක් නෙවෙයි ඒක නාම ධර්මයක්. නමුත් එක එකන එක එකන ලකුණු තියාගන්න. එක එකන එක එකන මේ ලක්ෂණ තියාගෙන ඉන්නවා මේ වැඩේ වෙනකොට මේ මේකෙන් තමයි දැනගන්නේ කියලා. වැස්ස වහින්න එනකොට මේ මිමැස්සෝ කලින් එළියට එනවා. වදේ කලින් එළියට එනවා. එතකොට දන්නවා ඇතුලේ මේ වැස්සට කිට්ටු කරලා තියෙනවා කියලා. ඒ වගේ නමුත් මිමැස්ස කලින් එළියට එන කියන්නේ වහිනවා කියන එක නෙවෙයි. ඔය එක එකක් පෙන්නන දේවල්. ඉතින් අපිත් අර පෞද්ගලික දැනුම කියලා කියන්නේ අපි දැනගන්නවා මේ වැඩේ කරනකොට දැන් මේ හිත, කය කේල් ගහ ගන්නද යන්නේ, පොල් ගහ ගන්නද යන්නේ කියලා දැනගන්න. නමුත් ඒවා මේ සංඥා පමණයි. මේ සතිය තියෙන බව දැන ගැනීමට අපි සංඥාවක් තියෙනවා. අපි සලකුණක් තියෙනවා. නැවතත් අවශ්‍යෙත් ඒ සලකුණ ළඟට යනකොට දැනගන්නවා මේක තමයි සතිය කියලා. මොකද මේ සංඥා බොහෝ වෙනස් වෙනවා. ඒවා නිකන් බොහොම වාෂ්පීකරණය වෙන දේවල්. ඉතින් මම නිකන් මම කවුරුත් මේ හැල්ලුවටපත් කරන කතා කරනව නෙවෙයි. ඉතින් කියනවා සමහරු මේ භාවනා කරනකොට මෙතෙන් ආවනම් පළවෙනි ධානය. මෙතෙන් එනකොට දෙවෙනි ධානය. මෙතෙන් එනකොට තුන්වෙනි ධානය, මෙතන හතරවෙනි ධානය කියලා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන තැන් තියෙනවා. බොරු නෙවෙයි. ඒක බොරු නෙවෙයි. අතරම මේ එක එක ධ්‍යාන මට්ටමට යනකොට යම් කිසි විදියක මොලේ රසායනික ද්‍රව්‍ය නිකුත් කිරීම වල වෙනසක් සිද්ධ වෙනවා. ভাইබ්‍රේෂන්ස් වල වෙනසක් සිද්ධ. නමුත් ඒක මොඩේකට දුන්නට පස්සේ ඒ මනුස්සයා ඒක කාවිච්ච කරන හැටි දිහා බලනකොට අර වඳුරට දැලිපිහ දුන්නා වගේ ඒ මනුස්සයා එකම කාරණාව ඒක කරගන්නවා. ඒක මේ දහසකෙමුත් එකක් එක. එහෙම නැත්නම් ඔය මේ මේ හීලින් පවර්ස් තියෙන කට්ටිය තියෙන ඔය සුව සේවා තියෙන ඒ කට්ටියකෙත් තියෙනවා. ඒගොල්ලෝ දන්නවා මේ ශක්ති වැඩ කරන හැටි ශරීරේ. ඒ වැඩ කරන ගියාම ඔය එක එක එක දේවල් හැමෝටම මේක විශ්ව සාධාරණ නැහැ. එහෙම තිබුණා නම් ඉතින් සරුවත් chance කොනක හරි ඕක කියලා තියෙනවා. ඒක බොරු කියන්නත් බෑ. මොකද සමහර කට්ටියකට ඒක ඇත්තයි සමහරකට නෑ. ඉතින් අපි අනිත්‍ය සංඥාවෙන් ඉන්නවා නම් ඔව්වට අහුවෙන්නේ නැහැ. මේ නිත්‍ය සංඥාවක් ගත්තොත් මේ කියන්නේ මේකයි මේ කියන්නේ මේකයි කියලා ඉතින් ඒක හෙල්ලුම් කරනකොට අපි ඔක්කොමත් එක්ක ඉවරයි අපි භාවනාවත් ඉවරයි ආත්ම ශක්තියත් ඉවරයි අදිස්ථාන ශක්තියත් ඉවරයි කඩලා යනවා. අපි දැනගන්න ඕනේ මේ වෙලාවට ලකුණක් තියාගත්ත ඒ මේ අර අඩුවා ලීයක් ලී වඩුව හදන්න ඉස්සලා ලී ඇඳ ගන්නවා. අඳගෙන ඒ අනුව කපලා කොටලා හරි ගස්ස ගන්නවා. ඉතින් ඊගාව බඩු හදනකොට ඒ ඒ වගේම ඇඳ ගන්නවා. ඒ වගේ සතියට සමාධියට එක එක එක එක ලකුණු අපි තියාගෙන. නමුත් ඒක අර නිත්‍ය සංඥාවට ගියොත් තමයි අර වගේ ඒ ලකුණයි ඒ චෛතසිකය අතර දැඩි බැඳීම් ඇති කරලා දෙන්න හදන්නේ. පාවිච්චි කරලා දෝෂයක් නෑ. නමුත් ඒකේ ප්‍රායෝගික ආවස්තික වටිනාකම තේරුම් ගන්න වැඩි වුණාට පස්සේ අතහැරලා දාන ආબોධය ගත්තර කමක් නෑ. එහෙම නැතුව අපි කාටට කියන්න පටන් අරගත්තොත් මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා අර අනිත් මනුස්සයා අවබෝධ කරන්නේ සම්පූර්ණ වෙනස් විදියකට. අර පොට්ට මිනිසෙක්ට කිව්වලු මේ මිනිසේ කුඹර මේ හැමදාම කිරි බොනවා නම් මේ ඔය ඇස්පෙනි මොනවත් පෙන්න තියෙනවා මේ කිරි රසෙක් මේ කිරි කියන්නේ මොනවද කියලාලු. ඒ කිරි කියන්නේ සුදු පාට එකක්. ඉතින් අර මනුස්සර තේරෙන්නේ නැහනේ. සුදු පාට කොහොමද? සුදු පාට කොකා වගේ කිව්වලු. කොකා කොහොමද කියලාලු. කොකා මෙහෙමයි කිව්වලු. අරු අතගාලකලු අපෝ කිරි බොන්න බෑ උගුර හිර වෙනවා කිව්වලු. ඒ මනසේ අර තර්ක දෙක දිගේ තමයි මේ කිරි කියන කන්දර ගන්න. ඉතින් ඒ මනසේ අතගාලා බලන්න විතරයි පුළුවන්. බලනකොට ඒ නිසා අද තියෙන භාවනා ක්‍රමවල අර මොකද්ද ඒ කියන්නේ? දේශනා විලාස දන්නේ නැති නිසා විවිධාංගීකරණේ දන්නේ නැති නිසා එකක් දිගේ දිනු කරන්න එක බොරු නන් නෙවෙයි. එහෙම අපිට එහෙම කවුරක්වත් මේ කවුරු රවට්ටන්න කියන එක නෙවෙයි. ඉතින් ආංශික සත්‍යයක්. සත්‍යයේ පටු පටු තත්වයක් තියෙන නිසා අපි ඒකත් ප්‍රයෝජන ගන්නවා. මොකද වෙනස් වෙන සුළු බව අපි ඔය තියලා තියෙන සලකුණු වෙනස් වෙන සුළු බව දැනගෙන මේ ගතහි ප්‍රයෝජන ගන්න එකයි තියෙන්නේ. අරමුණට අධික වශයෙන් වෙහෙසීම නිසා එන ස්වභාවයක් දැනෙන වෙලාවල් තියෙනවා නේද ඔය නලල මේ හරිය තද වෙන ගතිය අරමුණ දැඩිව අල්ලා ගැනීම නිසා ඔය එතකොට වෙහෙස කරයි. එතකොට ඒක මේ ආයාස කර තත්යක්. නමුත් මේ කියන தત્ත්වය එහෙම ආයාස කර නැහැ. මොකද සාමාන්‍යයෙන් මේ කවුරු සම්බාහනය කරනවා වගේ තමයි දැනෙන්නේ. ඇතුලින් පිටින් සම්බාහනය කරනවා වගේ ඒක වෙහෙස කර නැහැ. ඒකෙත් යම් කිසි විදියක සුබ නිමිත්තක් තියෙනවා. නමුත් මේ එක නිමිත්තක් බව විතරක් මතක තියාගෙන ඉන්න. ඕක මේ ස්ථිරසාර කරලා තියාගෙන ගන්න. ඒක ඕනට වැඩිය දැඩි කරන්න පටන් අරගත්තොත් අරගේ ඉසේකක්කමකට යන්න පුළුවන්. දීගකමට යනකොට දැනගන්න ඕනේ. එතකොට නම් ඉතින් අර ඕනට වෙඩි අල්ලම් මිරිකන්න ගිහිල්ලා විචිතයක් වෙලා තියෙනවා. මේ ආනාපාන භාවනා කරනකොට වුණත් ඕනට වැඩිය අඹාගෙන යන්න පටන් අරගත්තොත් ආනාපාන ප්‍රසිද්ධ කිරීම ආයාසෙන් හුස්ම ගන්න පටන් අරගත්තොත් එහෙම කෙරුවොත් ඔය වගේ මේ විලෝපන විකෘති මතුවෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ කියන தත්ත්වය එහෙම ශාරීරිකව හෝ හිංසකාරී නෑ යෝගාවචරයටත් ඒක මේ නුරුස්නා ගතියකට එන්නේ නැහැ. ඒක නිකන් ඇතුලෙන් සම්බාහනය කරනවා වගේ තමයි එන්නේ. ඒක නිසා බොරු කරන්න නරකයි. අපි කියනවා නිමිති. නිමිති කියලා කියන්නේ తాවකාලිකව ප්‍රයෝජන ගන්න මිසක් ඒක දිගට යන එකක් වශයෙන් තියාගෙන හිටියොත් ඒක කැඩිච්ච දවසේ පශ්චාත්තාපයකටපත් වෙන්නේ. නලන මේකත් මේ පඤ්ඤේන්ති අවදි වීමක් විදිහට අං වෙනවයි කියලා කියයි. අවදි වෙනකොට අංගනේකට නම් හොඳම ඉන්ද්‍රියක් තමයි ඔය ඔය මේ හැම එකනම මේ මේ මොකද්ද කියන්නේ මේ චක්‍රවාට චක්‍රවාට දුරු කරනවාද මොකද්ද කියන්නේ? නෑ ඒ කියන්නේ අර මොනවද චක්‍ර අවදි වෙනවයි කියන එක. ඉතින් ඒව එක එක කරන්න හදන්නේ මේ කායික දේ මේ නාම ධර්ම රූප ධර්ම අතර මේ විවාහකි විසුන් අසං කරන්න හදනවා. මේවා සම්පූර්ණ වෙනස් දේවල් වරින් වර කොයින්සිඩන්ස් වෙනවා. ඒ නිසා මේ ප්‍රඥාව එනකොට මේ ලකුණු වෙනවා වීර්යය එනකොට මේ ලකුණු වෙනවා සංඥා වගේක් දෙන්න ගුරුරු උත්සාහ කරනවා මොකද යෝගාවචරයට මේ මේ පාරේ යනකොට මේ මේ ලකුණු හම්බ වෙයි කියලා. නමුත් ඒව ලකුණු බව මතක තියාගන්න. ඒව නිකන් මේ හීන එහෙම නැත්නම් මේ වෙලාවට සකස් කරගන්න සංඥා පූර්ව වශයෙන් පමණයි. ඉන් එහාට දැඩිව බාරගත්තොත් ඒකෙම හිර වෙනවා. ඒක නිසා මේ එහෙම මේ ඒ ඒ චෛතසිකයේට වෙන වෙනම එහෙම ලක්ෂණ පෙන්වන්න අමාරුයි. පෙන්නන එකත් පේන්නේ ওই මුල් වෙලාවේදී තමයි ඔය ධෛර්ය කරන්න කිව්වට දැඩිශේ අල්ලගත්තොත් ඒක. අදාන ගාහිව ගත්තොත් ඒක ඇත්තටම මේ ලොකු පුලුල් මනසකට බාධාවක් වෙනවා ඉස්සරහට යනකොට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළවෙනිම සමාවාය දෙනවා සමාහිත මේක අහනකොට මම අතිපණ්ඩිතෙක් වෙන්න ගියා කියලා හිතෙන්න පුළුවන්. ඔබ වහන්සේට මම ඊයේ කමටහන් වලදී මම කිව්වා මගේ සක්මන් භාවනාවේ தත්ත්වය ඊට පස්සේ ඔබ වහන්සේ මට කිව්වා තව දුරටත් ඒ தත්ත්වයට ආවට පස්සේ ඒ தත්ත්වය ස්ථිර කරගන්න පැය භාගයක් තව එතන ඉඳන් සක්මන් භාවනාව කරන්න කියලා. අද ධර්ම සාකච්ඡාන් පස්සේ භාවනා ශාලාවේ පැයකට අධික කාලයක් සක්මන් කළා. මට හිතුණා අර ඇට සැකිල්ල ගාවට ඇවිල්ලා පොඩ්ඩක් ඒ ඇට සැකිල්ල හොඳට බලන්න ඕන කියලා. ඉතින් විනාඩි 10ක් විතර මම මෙනෙහි කළා මගේ ශරීරයත් මේ වගේ තමයි මටත් මේක තමයි වෙන්නේ. කියලා යොර වෙලා මම නැවත සක්මන් භාවනාවට යොමු වුණා. යොමු වෙලා ටිකක් වෙලා යනකොට මට දුනෙත් මට අර කකුල් දෙකක් ගමන් කරනවා නෙමෙයි අර තීන ඇටකොටු ටිකක් ගමන් කරන තත්ත්වය තමයි ස්වාමීන් වහන්සේ දැනුනේ. ඒක ටික වෙලා තිබිලා එහෙම නැතුව ගියා. ඇයි ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ? සංඥා. මේ සංඥා වැඩ කරන හැටි තමයි. ඒක නිසා ඒ පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ ලියලා තිබුණා අපිට භාවනාවදී ගියාට පස්සේ එක එක දවසේ සමාධිය එනකොට එක එක විදිහේ නිමිටි පහළ වෙනවා. ඒ නිමිටි ඉඳ ගන්නකොට තියෙන සංඥාවේ වෙනස් වීම අනුව සිදුවෙන ඔය ගොඩාක් දැක්කට පස්සේ තමයි එයා පොදු අදහසක් ඇති කරන්නේ. මේක වටිනවා. මේක හොඳයි. මේක හොඳ නෑ කියලා තේරුම් ගන්න පළවෙනි එකෙන් දෙකෙන් හදිසි වෙන්න යන්න නරකයි. يعني එක ලකුණකට ගැති වෙන බවට ගන්න නරකයි. ගොඩාක් තියෙනවා ඒ වගේ ගන්න ලකුණු. ඒ නිසා මේ සංඥාව කියන එක මේ මොහොතේ මතු පිට වගේ රැළ ගහනකොට නිතරම වෙනස් වෙනවා ඒක. ඒ නිසා ඒකෙන් පිළිඹුවක් ගන්න ගත්තොත් ඒ පිළිඹුව නිතරම හෙල්ලෙන සුළුයි. මොකද මතු පිට රළ වේග නිසා. ඒ වගේ තමයි සංඥාව කියන එක නිකන් මිරිඟුවක මේ නලියන ගතිය වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි මේක තුලිමුත් නිත්‍ය සංඥාවක් ගන්න හදන එකයි මේ ඔය උත්සාහ කරන්නේ. අපි අන්නන්නේ මේකත් ඔය පාසිං ෂෝ සිදුවෙන සිදුවෙන දේවල් වලින් නමුත් මේ කරගෙන කරගෙන යනකොට හිත ඇතුලේ යම් ආකාරයක මණ්ඩි මිදිල්ලක් වෙනවා මොකද්ද අත්දැකීමක් එකතු වෙනවා ඒක එනකන් අපි කරන්න තියෙන්නේ මේ අපිට ප්‍රසස්ත අපිට ගැළපෙන දේ එනකන් ඔහේ ආශේවනය කරන්න ඕනේ ඇසුරු කරන්න ඕනේ මේක කරනකොට කරනකොට අදාළ දේ එහෙම නැත්නම් අපිට උරුම දේ ඉතුරු වෙනවා අපි අර එකකින්ම ඔක්කොම කරගන්න හදනවා කියලා කියන්නේ අවස්ථාවාදයක් අපි මේ මේ ඉක්මනට ප්‍රතිඵල ඉල්ලන ගතියක් මම කියන්නේ ඒ කියන්නේ ධර්ම සාකච්ඡාට අපි කරුණක් ඉදිරිපත් කරනවා කියන්නේ හැම වෙලාවෙම මේ වගේ මත් වෙලා නෙමෙයි. නමුත් මේ කුතුහලය තිබුණට කමක් නැහැ. අපිට කරන්න තියෙන්නේ මොක හරිනම් නැවත නැවත කරා. නැවත නැවත කරනකොට ගුරුවරයාගේ වාක්‍යමත් මේ එහෙම නැත්නම් ගුරුවරයාගේ තියෙන අතේ තියෙන මේ පැටලව ගන්න තියෙන ඉඩත් ශිෂ්‍යයාට තියෙන පැටලෙන තියෙන ඉඩත් වෙනුවට ප්‍රායෝගිකත්වෙ මතුවෙනවා. ප්‍රයෝජනෙයි සලකලා කරන එක මතුවෙනකොට බොහෝම මේ ස්ථිරසාර අද්දකීම් පදනම් කරගත්ත ගමනකට යන්න පුළුවන්. ඔතෙන් එනකොට ඇත්තටම මේ යෝගාවචරකට මූලික තියෙන දුර්ලභකම් පහුවෙලා තියෙන්නේ. එනිසා ඉවසලා ඒකටම වෙන්න දීම තමයි මේකේ තලතුණකම. ස්වාමීන් වහන්සේ අද ඒ දේ සිඳුණේ රටසැකිලදියා විනාඩි 10ක් විතර මම මෙනෙහි කළා මේ සක්මන් කළාම තමයි ඒ දේ දවුනේ ස්වාමීන් වහන්සේ. ඒක ඒක සංඥාවක්. අදුතර සංඥාවක් ඇතුල් කරන්න හේතු වෙලා තියෙනවා. ඒ සමහර විටක මේක ස්ථිර වෙනසකුත් කරන්න ඉඩ තියෙනවා. අපිට කරන්න දෙයක් නැහැ. අපි කරලා තියෙන්නේ අනිත් දවසෙත් ආදුනිකයෙක් වාගේ. නැත්නම් බිගින කෙනෙක් විදිහට කරගෙන යනකොට උරුම දෙය නම් එයි. උරුම නැත්තම් తాවකාලිකව ඒ වෙලාවේ පටවැදි දෙයක් නෑ. ඒක අනිත් දවසේ හැහිලා යනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරපු අර ධානා නග්ගන භාවනාව මම කරලා තිනවා. සාදු සාදු සාදු. මම එතනින් තමයි ස්වාමීන් වහන්සේ මේ භාවනාව කියන එකට අත්පොත් තිබ්බේ. නමුත් මට ටිකක් දවස් ඒක කරනකොට මට මටම හිතුණා මේක අපි නිකන් හිතින් හිතන දෙයක්ද කියලා මේක. Conditioning condition. එතකොට පස්සේ මම අර නිලන්ත හෙට්ටිගේ කියන කෙනෙකුගේ පොතක පොතක් මම කියුවා. එතකොට ඒකෙත් තිබුණා ඒ ධානය වශී කරනවා කියලා. එතකොට පළවෙනි ධානය ඉඳන් හතරවෙනි එකට යනවා හතරෙන් තුනට බහිනවා තුනේ. එහෙම එහෙම මෙයා කරා. ඉතින් මම එහෙමත් try කරා. එතකොට නිකන් අර මේ අර ඕම් ඕම් ශාන්තියකින් අර බ්ලූ ලයිට් එක ගන්නකොට වගේ එතන අර කැරගෙන මේකක් ඉහළට පහළට විතරයි මට තේරෙන්නේ. එතකොට පස්සේ මම තේරුම් ගත්තේ අර ඕම් ශාන්ති එකේ කරන්නේ ඕම් කියන මේකේ රිද්ම් එකටයි ඒ වචනෙටයි හිත පශී වෙලා සමාධිගත වෙන එක. එතකොට පස්සේ මම පොතක දැක්ක දැන් මේ සමාධිය ඒ කියන්නේ ධාන වශී කරන්න ගියහම ඒක විපස්සනාවට පටහැනි කියලා. ඒ කියන්නේ ධාන වලට ඇලුනම විපස්සනායෙන් කරන්නේ ඇලීම අයින් කරන එක. ඒක නිසා ඒක ගැළපෙන්නේ නැහැ කියන එක. ඊට පස්සේ ඉතින් කොහොමත් මම ඒක අත්හැරලා දැම්මා ඊට පස්සේ මම විපස්සනා භාවනාවට ගෝයින් සෙන්ටර් එකෙන් මේ වුණාට පස්සේ නෑ ඒතරම එහෙමම හරියටම ඉරැඳලා කියන්න බෑ සමත භාවනා වශී කිරීම විපස්සනාට බාධා වෙන්නේ බාධා කරන්න අවශ්‍ය වෙන්නේ මේ සමත සමාධිය වශී කරගන්නවයි කියලා කියන්නේ ඒක හොඳ දක්ෂ ආයුධයක් හොඳට ගාලා කොපිය දාලා තියාගෙන ආයුධ මල්ලේ ඕන වුණොත් අද ගන්නව නැත්තම් නිකන් ඒ නිසා ඒ වශී කෙරුවොත් ආකර්ෂණය වෙන්න තියෙන ඉඩ අඩුයි වශී නොකරොත් තමයි ඒ ධ්‍යානෙට ආකර්ෂණය වෙන්න නිකාන්ති ශක්තිය වැඩි වෙන්න ඉඩ තියෙන්නේ. වශී කෙරුවොත් පළවෙනි ධ්‍යානෙ වශී කෙරුවොත් ඒකේ ආස්වාද ආධිනව සලකන්න වෙනවා. පළවෙනි ධ්‍යානෙ ආධිනව දැක්කට පස්සේ තමයි දෙවෙනි ධ්‍යානට යන්නේ. ආධිනව දැක්කම මේකට බැඳෙන්න තියෙන ඉඩ අඩුයි. බැඳෙන්න තියෙන ඉඩ කඩනවා. දෙවෙනි ධානය ගියාට පස්සේ දෙවෙනි ධානය පළවෙනි එකට වැඩිය ආකර්ෂණ ශක්තියක් තියෙනවා. නමුත් ඒකෙත් කරලා කරලා ඒ ආස්වාද ආධිනව සලකනවා. සලකලා ඒකේ ආධිනව දැකලා තුන්වෙනි එකට යනවා. තුන්වෙනි එකට යනකොට මේ ඒ වඩපු එකනා මේකේ ආධිනව දකින. ඒ නිසා ඒකේ තියෙනවා යම් ප්‍රමාණයකට මේ උපකරණය හොඳට දැනගන්න ශිල්පේ උගන්වනවා. නමුත් වශීකිරීම කියන එක බොහොම මේ සමාධිය කඩනවායි කියනවා. ඒක නිසා පාවොක්සාඩ් ලියලා තියෙනවා පච්චවෙක්කනේ අඩුකරන සමවැදීම වැඩි කරන්න කියලා. පච්චවේක්ෂණය කියලා කියන්නේ වෙච්ච සමාධිය නැවත සිහිපත් කරලා ඒකේ මේ මේ ධානාංග තියෙනවද කියලා පහුරු කාලා බලන එකනේ. පහුරු ගානකොට සමාධිය කැඩෙනවා. ඒක කෙනහිල්ලක් වෙනවා. ඉන්ජා කියනවා එහෙම කැඩෙනවනම් හොඳට සමාධිය ඇති වෙන්න ඇරලා ඇරලා ඇරලා සමාධි සමවත් වෙලා ආයෙසරයක් පොඩ්ඩක් කැලලක් කරන පහුරු කාලා බලන්නයි කියන්නේ. ඒක නිසා මේ විපස්සනාට බාධා කරන එක නෙවෙයි සමාධි රුචිකත්වය සමාධියේ තියෙන ඇබ්බැහිය කැඩීමක් කෙනහිල්ලක් අභියෝගයට ලක් කිරීමක් විමසුණුවට ලක් කිරීමක් තමයි සමාජ මේ මේ වශීකරණය කියලා කියන්නේ. ඒක නිසා මේ මට හිතෙනවා ඒක වෙලාවකට සරුවචනසේ පහළ වෙන්නේ ඉස්සර තිබුණු ඒ ධ්‍යාන ක්‍රමවල වශීකරණේ තියෙන්නේ නැතුව ඇති. පස්සේ තමයි මේ පසුකාලීන ආචාර්යවරු මේක ඇති කරලා සතා දරුණුයි ඒ නිසා කොටු කරනවා. එතකොට අපිට ඕන විදිහට නාස්ලම් දාගෙන වැඩ ගන්න පුළුවන් ගතියක් එනවා. ඒ නිසා සමාධියට නම් බාධා කරනවා ඒ වුණාට විපස්සනාට එහෙම බාධා වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ එතකොට අර දැන් කුණ්ඩලනි අවදි කරනවානේ. දැන් කුණ්ඩලනි අවදි කිරීම විපස්සනාවට එහෙම බාධාවක් වෙනවද? ඒ දෙක විශ්ය දෙකක් අපිට මේකෙන් සාමාන්‍ය විපස්සනා ක්‍රමයේදී එහෙම අවසල් ශක්තිය වැඩි කරනවා කියන එක නෙවෙයි තියෙන්නේ විපස්සනා වේදී පරමාර්ථයේ සරලම ක්‍රමෙදම ඇති හැටිය දකින්න එක. මොනම දෙයක්වත් අවසන්නෙත් නැහැ මොන දෙයක්වත් යටපත් කරන්නෙත් නැහැ. නැතුව මේ එල්ලයක් මේ දිශාගත වීමකට යෝජනාවක් දෙන්නේ නැහැ. ඒකල කාඩ් කොටම නැවත අනලා අනලා බෙදනවා. අනානා බෙදනවා. අනානා බෙදනවා. බෙදනකොට පෙන්වන්නේ මේ පත්‍රපලයන් කියලා. හැබැයි බලන්න ඉන්නව කොහටද යන්නේ කියලා. ඒ නිසා හැම දෙයකම මේ කුණ්ඩලිනි වගේ ශක්තිය හැම වෙලාවෙම භවය ඇතුළෙමයි කරගෙන කවදාකවත් භවයෙන් පිටතට යන්න දෙන්නේ නැහැ. නමුත් හැබැයි චිත්ත ශක්තිය වගේ ඇති කරලා දෙනවා. තමන්න තෙන්න පෙන්වන්න පටන් ගන්නවා මේ බත් කනවා මේ රූප බලනවා සද්ධාහනවට වැඩිය හිතේ යම්කිසි ගැබ් වෙච්ච ශක්තිය වගේ. හැබැයි මේ ශක්තිය සක්කාය දිට්ඨිය කරන මට්ටමට යොදවන්න බෑ. මේ සක්කාය දිට්ඨිය වඩන පැත්තට තමයි යොදවන්නේ. ඉතින් ඒසයිව නරකක් නෑ. දැනගෙන ඉන්නවනම් මෙහෙම මෙවයි වෙන්නේ කියලා තමයි දැනගන්න පුළුවන් මේක මේ මේ සීමාකාරී සාධකයටදී මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සර්වඥාන්සේ ඒකට එහා ගිය භවයේ කඩාන යන පැත්තට යනකම්ම ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපිට ඒක සෙල්ලම් බඩුව ආවේ. නියම භාණ්ඩෙ නෙවෙයි පාවිච්චි කරන්න පුළුවන් සෙල්ලම් බඩුව වගේ තමයි මේවා. ඒව ගැන අපිට එච්චරම ආහ්ලාදජනක වෙලා ගතු කරගන්න දෙයක් නැහැ. මේක මහ ලොකු දෙයක්ුත් නෙවෙයි. එච්චර ඒකේ මහා මේ ආධ්‍යාත්මික මහා ලොකු গুপ্তයක් ඇත්තේ නැහැ ඒකේ. හොඳයි අපි එහෙනම් මේ ප්‍රශ්න ලිමාව කියලා හිතලා අපිට අදත් අද අපේ 11 වෙනි දවසේ වැඩ කටයුතු කරදරයකින්තරව පවත්වාගෙන යෑමේදී පෙනී නොපෙනී උදව් කරන සියලු දෙනාටම අපි අනුමೋದනා ශීර්ෂයෙන් ආර්දනා කරමු අපි දවස පුරා භාවනා වැඩමුළු පුරා එකතු කරගන්න දීකෝ ශක්තිය සාදු කියලා අනුමೋದන් වීමෙන් තම තමන්ගේ සැප සාදා ගැනීමත්ව අපි කරගෙන යන ශාසනික ආගමික කටයුතු වලට දිගටම මේ විදිහට අනුග්‍රහ කරත්වා කියලා අපි මේ ආරාධනා කරමින් සාදු කියනවා. ඒ වගේම ඥාති වන්ද පිට කලක් ආදී යම් පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාටම මේ කරන පින දකින්න මේ දිහාට හිත net යොමු වේවා. ඒ ඇත්තොත් කුසල ඡන්දයෙන් යුක්තව සාදු කියමනේ තම තමන්ගේ සැප සාදා ගනිත්වා කියලා අපි සාදුවෙන් ආරාධනා කරමු.